ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි 135 වෙනි භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සෝදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු මම සුපුරුදු පරිදි ලියනගේ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ගැටලු ඉදිරිපත් වෙලා තියෙන භාවනාව සම්බන්ධයෙන් 12කුත් ධර්මදේනාව ධර්මදේශනාව සම්බන්ධයෙන් එකකුත් මූලධර්ම ප්‍රශ්න දෙකකුත් වශයෙන් 15ක් ඉදිරිපත් වෙලා තියෙනවා සමිනස්. හොඳයි. තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනාවේදී ආනාපානයේ සංසිඳිය ගිය විට සමහර අවස්ථාවල කයට සිත යොමු නොවි වෙනත් අරමුණක් ඇතිව හෝ නැතිව සිටීමට සිදුවන අවස්ථා ඇත. එමෙන්ම වැදගත්කමක් ඇති හෝ ඒ වෙලාවට ඉබේ මතුවී නැති වී යන සිතුවිලි ඔස්සේද යන අවස්ථා ඇත. මෙසේ සිටින අවස්ථාවල කයෙහි සමාධිය හා ප්‍රමෝදය ඇතිවේ. එමෙන්ම සමහර අවස්ථාවල ආනාපානයේ සංසිඳීමට කාලය ගතවන අතර ආනාපානයේ ගෙවීමට පෙර ඒ අවස්ථාවේද ආනාපානයේ තදින් ග්‍රහණය නොකර සතියේ තුල අරමුණක් ඇතුව හෝ නැතුව සිටීමෙන් සමාධිය හොඳින් වැඩෙන බව දැනේ. මෙසේ ලබන සමාධිය සතුට ප්‍රමෝදයේ නිවැරදි බව පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. ම් කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? නැද්ද ලියව කෙනා? මේ දැන් මට ප්‍රශ්නේ තේරුණ විදිහට ඒ කියන්නේ ඇතම් වෙලාවට බොහොම ක්‍රමානුකූලව ආස්වාස ප්‍රසආසයේ හොඳට බලන් ඉඳලා ඊළඟට ක්‍රමානුකූලව සංසිඳනවා ඊළඟට සිතුවිලි වලින් තොරව අරමුණකින් තොරව වගේ ඉන්නත් පුළුවන්. ඇතම් වෙලාවට ආනාපානයේ තියෙද්දිම ඒක කරන්න පුළුවන් වගේ දෙයක් තමයි පැහැදිලි වෙන්නේ. මම එහෙම හිතාගත්තොත් හරියද? කාගෙත් දන්නේ නැහැ ප්‍රශ්නේ. ආනාපාන සතියට අරමුණ ආනාපාන සතිය අරමුණු නොකර කෙලින්ම අරමුණකින් තොරව පවත්වන්න පුළුවන් කියන එකද කියන්නේ මට ඒ තරම පැහැදිලි නෑ. හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු. බලමු අපි ඉස්සරහට බලමු මොකද කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමු වරට මෙම වැඩසටහනට සහභාගී වන්නේකයි. පියවර කිහිපයක් සතියෙන් ගත කෙරුවත් සිතේ විසිර බොහෝ අධිකව පවතී. වැඩි වශයෙන් සිතුවිලි පහළවන්නේ එම දිනේදී දකින්නා වූ අරමුණු කෙරෙහිය මට ඇත්තේ විතර්ක වැඩි වශයෙන් ඇති සිතක් යයි මම හඳුනාගතිමි. පරයන්කේදීද ආස්වාස ප්‍රස්වාස පහ හයක වේලාවෙන් පසු සිත විසිරේ. මෙවැනි විතර්ක වැඩි සිතකට සුදුසු කමටහනක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝ. ඇත්තටම බුදුජාණන් වහන්සේ විතර්ක වැඩි සිතට කියලා තියෙන්නේ ආනාපාන සතියම තමයි. එහින්දා මේ බය වෙන්න දෙයක් නැහැ. මොකද විතර්ක චරිතයට ආනාපාන සතියෙම තමයි මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. දැන් ඔය අපි මේ ධර්ම ධර්ම දේශනාවලදී සාකච්ඡා කරා අර බෝධිපක්ඛීය ධර්ම සූත්‍රය කියලා. ඒකෙදී නවක නිපාතයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ තමයි මේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ. ඒකෙන් කරුණු පහක් අර කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊළඟට ওই විදිහට කරුණු පහක් දේශනා කළා. ඊළාට ඒ මත පිහිටලා බුදුරජාන් වහන්සේ භාවනා හතරක් දියුණු කරන්න කියලා කියනවා. ම්ම් හිත බොහොම ද්වේෂ සහගත වෙන වෙලාවට හිතෙන් මුදව ගන්න මෛත්‍රී භාවනාවත් රාග සහගත වෙන වෙලාවට ඒකෙන් මුදව ගන්න අසුබ භාවනාවත් ඊළඟට විතර්ක වලින් මුදව ගන්න ආනාපාන සති භාවනාවත්. එතකොට මේ කැමතිනම් ඒක බලන්න උනත් පුළුවන් මේ සූත්‍ර දේශනාව. ඒ නිසා මේ ආනාපාන සතිය විතර්ක බහුල චරිත වලට අර සාමාන්‍යයෙන් කියනවා රෙකමන්ඩ් කරපු එක තමයි ආනාපාන සතිය. ඒ නිසා මේ කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද අද වර්තමානයේ හුඟක් බහුල ඔය විතර්ක චරිත. මොකද අපේ දැන් වර්තමානයේ නිකන් අර ඉස්සර අතීතයේ මිනිස්සු හරි සරලයි. ජීවිත හරිම සරලයි. දැන් බුදුරජාන් වහන්සේ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු වශයෙන් ගත්තොත් එහෙම ඒ මිනිස්සු බොහොම සරල ජීවිත ගත කරලා තියෙන්නේ. බොහොම කෘෂිකාර්මික පදනමක් මත ඔය මේ ගොවිතැන්පත් කරගෙන හරකෙක් දෙන්නේ හරක් බානක් බලාගෙන ඔය වගේ බොහොම සරල දිවිපෙතකට හුරු වෙච්ච පිරිසක් තමයි අතීතේ හිටපු මිනිස්සු. නමුත් වර්තමානයේ අපි බොහොම ඊට වඩා හරිම සංකීර්ණ ජීවිත හරිම අවුල් වෙච්ච මනස් තියෙන අය තමයි අපි. ඉතින් අපිට ගැළපෙන්නේ ආනාපාන සතිය තමයි එකතකින්. මොකද මේ අවුල් වෙච්ච මනස් මේ විතර්ක බහුල, හිතුවිලි බහුල බොහොම මොහොතක්වත් නොහිතා ඉන්නේ නැති හැම තිස්සෙම හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතීමෙන්ම වල්මත් වෙච්ච පිරිසක් තමයි වර්තමානයේ අපි ඇත්තරම. ඉතින් අපිට ගැලපෙන ප්‍රධානම භාවනා ක්‍රමය ඉතින් ඒ අතින් බැලුවාම ආනාපාන සතිය කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ විතර්ක චරිතෙට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ආනාපාන සතිය ආනාපාන සතිය යනකොට මේ ඉතින් එක පාරටම ඉතින් අපේ සියල්ල සංසිඳිලා විතර්ක දුර වෙලා ඔහොම වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් අපි දැන් මේ ප්‍රශ්නේ සඳහන් වෙලා තියෙනවා ආදුනික යෝගියෙක් කියලා. ඉතින් තාම ඉතින් අපි ගත කරන්නේ පස්වෙනි දිනේ. වරදක් නැහැ ඉතින්. يعني දැන් දැනට Tamanට තේරලා තියෙනවා. Tamanගේ විතර්ක බහුල ස්වභාවය, හිතේ ස්වභාවය අඩුතරමින් හුස්ම රැලි කීපයක් මේ ආස්වාස ප්‍රස්වාසි තවත් මේ පවත්වන්න පුළුවන් කියන ස්වභාවය Tamanට වැටහිලා තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒ හින්දා මේ ඕක එකපාරට සංසිඳෙන්නේ නැහැ. හැබැයි අපි උත්සාහ කරනකොට ඔය දේ සිද්ධ වෙනවා. එහින්දා මේ අධෛර්යමත් වෙන්න එපා. නැවත නැවත හිත අරමුණේ ගෙනල්ලා තියන්න. මේ උත්සාහය අතාරින්න නැතුව මේ දේ කරා නම් අනිවාර්යයෙන්ම හිත මෙල්ල කරගන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගෙන භවනා කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවට තරමක ආධුනික ආධුනිකෙක් මි. ගිය වසරේදී දින 5ක වැඩසටහනකට සහභාගී වී ඇති නමුත් පර්යංග භාවනාව නියමාකාරව වැඩිවීමට හැකි වූයේ මෙවර වැඩසටහනේදීය. මුල් දින කීපයේදී අධික නිදිමතක් දැනුණද එය ක්‍රමයෙන් අඩු විය. සක්මන් භාවනාවේ පැයක පමණ කාලයක් හොඳින් යෙදී සිට පර්යංගට පැමිණි පසු නාස්පුඩු අසලට සිත යොමු කර හුස්ම ඇතුළට යාම පිට වී යාම වෙත අවධානය තබා හුස්ම රැලි 3ක් 5ක් අතර ප්‍රමාණයක් පමණක් එක දිගට මෙනෙහි කිරීමට හැක. ඉන්පසු එක්වරම මාහට හිතේ හිස්පාවක් දැනි ඇතුළට වැටෙන්නාක් හෝ කිඳා බහින බවක් දැනේ. මේ සමගම මුහුණ ප්‍රදේශයේ සීතල වී හිරිවැටෙන්නාක් මෙන් දැනෙන අතර අවඩ ශබ්ද සියල්ල ඊතා තියුණු ලෙස ඇසෙන්න පටන් ගනී. නමුත් ඉන් බාධාවක් නොවන අතර සිතට සැහැල්ලුවක් දැනි නිශ්චල සිතට එන සිතුවිලි එකින් එකට හඳුනා ගඳුනාගත හැකිය. මේ தત્ත්වය විනාඩි 10ක් පමණ පවතින අතර ඉන්පසු දැස් ඇරීමට සිද්ධේ. මා භාවනා වැඩසටහනට සහභාගී වුණ පෙර සිටම පුරුද්දක් ලෙස එදිනදා ජීවිතයේ සිතට එන සිතුවිලි සිත බලා ඒ විශ්ලේෂණය කර සිතුවිලි මූලය වරහන් ඇතුළේ රාග, ద్వේෂ, මෝහ ලෙස වෙන් කිරීමට හැකි හැම වෙලාවකම කෙලෙමි. මේ ක්‍රමයෙන්ද මා හිත විස්තර කළ ආකාරයේ අරමුණු රහිත නිශ්චල තත්වයකටපත් වී ඊට සුළු වේලාවක් රැඳී සිටිය හැක. ආධුනික ආධුනික යෝගිනියක් වශයෙන් මම මෙසේ සිත නිශ්චල වූ පසු නැවතත් මූල කර්මස්ථානට ගොස් පුහුණු වීම වරංගතුල ආනාපානයේ උචිතද එසේ නැත්නම් නිශ්චල අරමුණු රහිත රහිත සිත දෙසම සිහියෙන් බලා සිටීම සුදුසු දයන්න කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය පතමි. තෙරුවන් සරණයි. ඒක කාගෙද කියලා කියන්න පුළුවන්ද? ඔව්. මේ කියන්නේ ආනාපාන සතියේට ආදුනිකයි කිව්වට වෙන භවනා මොන හරි කරනවද එතකොට? එහෙම නෑ ස්වාමීන් වහන්සේ මම මේ අර වගේ හිතන එක තමයි කරලා තියෙන්නේ. يعني එදිනදා වැඩ කරද්දි සතියෙන් කරනවා සම මතක් වෙන වෙලේට. ඒකයි අර මේ කඩලා බලනවා මේ හිතුවිල්ලේ මූලය මොකද්ද කියලා. ඒක සෑහන කාලයක් සිට ඉඳලා කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 2 3ක් 4ක් 4ක් 5ක් විතර කරලා තියෙනවා. හොඳයි. එතකොට ආනාපාන සතිය උත්සාහ කරද්දී කොහොමද හිත පවත්වන්නේ මේ ඒකට කියන්නේ වදින දේවල් ගැනද සංවේදී වෙන්නේ? එහෙම නැත්නම් නිකම්ම ඔහේ අරමුණ දිහා බලන් ඉන්නවද? හිත මෙතන රඳවගෙන ඉන්නවද? මොන වගේද අරමුණ පාත්තන්නේ? මට සතිය කියන්නේ කරන්නම බැරුව හිටියේ. මේ මුල දවසර නියන් වමන යනවා කියනවා. කියන්නේ ඒක ගැන <laughs> හිතගෙන හිතද්දී කියන්නේ ඔළුව රිදෙන්න වගේ එහෙම ගන්නවා. දැන් මේ භාවනාවට සලනට ආවට පස්සේ නාසය පුඩුව ළඟ නිකන් හිත තියන් ඉද්දී ටික වෙලාවකින් තමයි දැනෙන්නේ. ඊට වඩා අර ක්‍රමයෙන් මට ලේසියට මේ අර අර ක්‍රමයෙන් කිව්වේ සිතුවිලි දිහා බලන් ඉන්න එකද? එහෙම එක සැරේම නිකන් හිතුවාම ඉන්න එක ලේසි ඊට වඩා. يعني ආනාපාන සතිය අර හැම ඉඳලා තමයි ආනාපාන සතියට සමහරලාට එන්නෙම. ඒ කියන්නේ දැන් ඉස්සලා හිත දිහා බලන් ඉන්නවා. බලන් ඉඳලා සිතුවිලි පොඩ්ඩක් අර විදිහට හඳුනගෙන ටිකක් අතහැරලා හිත හිතේ යම්සි දමනයක් ඇති වුණාට පස්සේ ආනාපාන සතියට එනවා. එනවා. ඒක වරදක් නැහැ. කියන්නේ අපි විවිධ අපිට අපිට පුරුදු ක්‍රම තියෙනවා නම් ඒ ක්‍රම භාවිතා කරලා මෙතෙන්ට ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ආනාපාන සතියෙන් ටිකක් හෝ දුර ගිහිලා තියෙනවද? ඔව් මේ මේ දින ටිකට දියුණුවක් තියෙනවා. තියෙනවා. හොඳයි. ඒ ඒ ඒ දිය ඒ වෙච්ච දියුණුවේදීද ඔය වගේ අර නිශ්චල තැනකට ගිහිලා ඉන්නේ? ගොඩක් වෙලා ඉන්න පුළුවන් උනේ ඒ දියුණුවත් එක්ක. ඉස්සෙල්ලා පුළුවන් උනාට ස්වාමීන් වහන්සේ පොඩ්ඩ වෙලාව ඉන්න පුළුවන්. දැන් ටිකක් වැඩියෙන් ඉන්න පුළුවන්. දැන් අර මේකේ සඳහන් වෙලා තියෙනවනේ අර கிඳා බහිනවා වගේ කියලා. ඒක වෙනවද දැන්? ඒක වෙනවා. ඒ කියන්නේ ආනාපාන සතියෙන් මෙතන හුස්ම රැල්ල රඳවගෙන ඉන්නකොට දන්නේම නැතුව නිකන් මොකක් හරි තැනකට නිකන් கிඳා බහිනවා වගේද වෙන්නේ? බහිනවා වගේ දැනෙනවා සමහර. හොඳයි. ම්ම් තව ටිකක් එහෙමනම් අපි මේ යන ක්‍රමයටම යන්න. ආයි වෙනසක් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ම්ම් දෙපැත්තටම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාවට විපස්සනා පැත්තෙන් ගිහිල්ලත් ඔය දේ ඔය අත්දැකීම ලැබෙන්න පුළුවන්. සමත පැත්තෙනුත් ඔය අත්දැකීම ලැබෙන්න පුළුවන්. මට තාම පැහැදිලි නැහැ මේක මේ ඒ කියන්නේ සමතේකින් ආව එකක්ද කියලා. බොහොම ඒ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ බලන්න නිතරම දැන් තමන් ආනාපාන සතිය කරනකොට හුස්ම ගන්නවා කියලා දන්නේ මොකක් හේතුවක් නිසාද? ඒ කියන්නේ දැන් හුස්ම ගන්නකොට අපි තුමු හුස්ම රැල්ලක් නාසිකාග්‍රේ වදිනවා. වදිනකොට අපිට දැනෙනවනේ යම්සි සංවේදී බවක් තියෙනවනේ. එතන නම් හොඳට ඒක නම් අහු වෙන්නේ ඒ පැත්තෙන් යන්න. එතකොට හුස්ම ගන්නවා කියලා දන්නේ මේ හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැදීමේදී ස්පර්ශයෙන්. ඊට පිට කරද්දිත් ඒ නාසිකාග්‍රේ වැදීමේ ස්පර්ශයෙන් අපි තුමු ඒකේ උණුසුම් ගතිය, සිසිල් ගතිය නැත්නම් නහයේ කොහේ හරි නිකන් වදින ගතියක් මොකක් හරි එහෙම දැනීමක් එක්ක යන්නේ. එහෙමද යන්නේ? එහෙම තේරෙන්නේ. මම අර ගොඩාක් අවධානය යොමු කරන නිසා මට වෙලාවට හිතෙනවා මම හිතලා හුස්ම යනවා එනවා කියලා හිතනවාද කියලාත් හිතෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හැමයි තමන් බලන්න يعني මුල් කාලයේදී සමාහලාවට අපේ උනන්දුව වැඩිකම වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ හේතු නිසා එක්තරා අන්දමකින් අපිට තේරෙනවා අපි මේ පාලනය කරනවා කියලා. හුස්ම රැල්ල පාලනය කරනවා කියලා. ආස්වාස ප්‍රස්වාසයේ නිදැල්ල වෙන්න හරින්න නැතුව ආස්වාස ප්‍රස්වාසයේ අපිට ඕමනා වෙලාවට ගන්න. හුස්ම ගන්න අපිට ඕමනා වෙලාවට. හුස්ම පිට කරන්න අපිට ඕමනා වෙලාවට. හැබැයි ඕක ටිකක් කාලයක් යනකොට අර පදම අහුවෙනවා. කොහොමද නිදැල්ලේ ආස්වාසය කරන්නේ කොහොමද? නිදැල්ලේ ප්‍රස්වාසයට පිට වෙන්න දෙන්නේ කොහොමද කියලා ඒ පදම අහුවෙනවා. එතකොට තමයි ලස්සන්ට මේක සිද්ධ වෙන්නේ. තමන් ඒ ඒ අවශ්‍ය කරන සමබරතාවය අල්ලගන්න. ඒක අල්ලගෙන දැනට යන විදිහටම යන්න. දැන් ගිහිලා ආයි ආයි කියන්නකෝ මොකද වෙන්නේ කියලා මේ මොකද ගිහිලා තියෙන ක්‍රමේදිත් වැරදි නැහැ. ඒ කියන්නේ යම් සෑහෙන දුරකට ගිහිලා තිනවා. ඒ හින්දා ඕක වළක්වන්න නැතුව ওই ක්‍රමයටම යන්න. පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න හුස්ම ගන්නවා කියලා දන්නේ කොහොමද? මේ වැදීම හරහාද ස්පර්ශයක් හරහාද එහෙම නැත්නම් ඔහේ නිකන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ මුකුත් දැනීම් ගැන වැඩි අවධානයක් නැතුව හිත රඳවගෙන ඉන්න එකද කරලා තියෙන්නේ හිත රඳවගෙන ඉන්න එකද නිකන් හිත රඳවගෙන කරලා තියෙන්නේ එහෙම නැත්නම් සමත පැත්තකින් තමයි ගිහිල්ලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ දැන් අර ඇතුළකට යනවා කියලා කියනවනේ ඇතුළට ගිහාට පස්සේ මුකුත්ම හිතන්න යන්න එපා එහෙමනම් ඇතුළට යනවා ඒ ඇතුළේ ඉන්න කාලේ එහෙම ඉන්න දෙන්න මුකුත්ම නොකර එතන විඳ ගන්නයි තියෙන්නේ. නිකන් අර මේ මේ මේ මේ අපි දුමු වතුරේ ගිලුනහම වතුරේ නිකන් ගිලලා ඉන්නවා. ආයෙ උඩ එන්න හිතන්නේ හැබැයි හිත විසින්ම උඩ හිත විසින්ම ආයෙ එළියට දානවා. දැන් අපි ඔය ඇතුළට ගිලිනවා නැත්නම් ඒ අරමුණට අපිව ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ අපිව ටික වෙලාවක් ගියාට පස්සේ අපි දන්නේ නැතුව අපේ පාලනයකින් තොරව ආයෙ එළියට එනවා. එතකොට සිතුවිලි එද්දි ස්වාමීන් වහන්සේ. එතෙන්ද සිතුවිලි ගණන් ගන්න යන්න එපා. සිතුවිලි නිකන් අතහැරලා දාන්න. මෙතුලට අවධානයක් යොමු කරන්න යන්න එපා. සිතුවිලි මේ වෙලාවේදී බාධායි. සිතුවිලි වලට යන්න දෙන්නේ නැත් මේ කියන්නේ සිතුවිලි ඔස්සේ දැන් අර සිතුවිලි කඩ කඩ යනවා කියෝනේ ඒක කරන්න එපා මේ අවස්ථාවේ. මෙතෙන්ට ගියාට පස්සේ මුකුත් නොකර ඉඳීම තමයි වැදගත්. බොහොම සාන්තව නිකන් ඉන්න. ඔච්චරයි. මේ සමත සමාධිය වල තියෙන්නේ එච්චරයි. ඒ කියන්නේ අරමුණ අරමුණට නිකන් ලක් වෙනවා. අරමුණට අපිව ගොදුරු කරගන්නවා. ගොදුරු කරගෙන ඒ අරමුණ තුල ඉන්නවා. ඉතින් හැබැයි මේ වයසක අයට නම් මේක එච්චර ගැලපෙන්නේ නැහැ. මොකද වයසක අය ඕක කරන්න ගියාම ඕකේ ඕකේ නිකාන්තියක් ඇති කරගන්න. ඕකෙට ඇල්මක් ඇති කරගන්න. අර දැන් තාම තරුණ කාලේ හින්දා ඕකේ අවුලක් නැහැ. ගොඩ එන්න පුළුවන්. <laughs> හොඳයි. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම ආද ප්‍රථම වරට සක්මන් භාවනාවේ යෙදුණෙමි. එවිට මම වම දකුණ වශයෙන් සක්මන් කෙලෙමි. දෙපා වලින් වරහන් ඇතුළු විලුඹ ඇඟිලි උණුසුම් ගතිය, සීතල ගතිය, තද ගතිය හොඳින් ස්පර්ශ වුනිමි. මේ අනුව විනාඩි 10 පමණ සක්මන් කරන විට බාහිර සිතුවිලි එකක් පමණ ආවේය. ඒට සතියේ නොයද නොයදමින් නැවත සක්මන් කරන විට වරින් වර සිතුවිලි දෙකක් තුනක් පමණ එන්නට විය. ඒටත් සතියේ නොයදා නැවත සක්මන් කරන කර ටික වේලාවකින් මා පර්යංගයට ගියෙමි. මාගේ කර්මස්ථානයේ ආනාපාන සතිය බැවින් මුලින් මා මෙතනෑ සිතා හොඳට සතිය පිහිටවීමට සූදානම් වුනේමි. මේ අනුව මා ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස හොඳින් පරීක්ෂා කෙලෙමි. ප්‍රථමයෙන් ඊතා දිගට ආශ්වාස ප්‍රශ්වාසය ඇතිවිය. අනතුරුව සියුම්ම ආශ්වාස ප්‍රශ්වාස දෙස නිරීක්ෂණය කරමින් සිටින විට දකුණු අතේ මස් පිඩු දඟලන බවක් දැනුනි. අනතුරුව මුහුණ මදුරුවන් විදින ලෙසටත් දැනුනි. පසුව දිවහා උගුරේ තදවීමක්ද හිසේ ඊටමත් බරගතියක් දැනුනි. නමුත් මාහට අනතුරුව කර්මස්ථාන දෙස බලමින්ම සිටින විට අඳුරේ පාවෙන්නක් ලෙස පෙනුනි. ගෞරවනීය ස්වාමින්වහන්ස මේ අනුව මාගේ භාවනාවට බාධාවක් දැයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් පිහිට ප්‍රාර්ථනා කරමි. ම්ම් මුල ටිකේ නම් හොඳට කෙරලා තියෙනවා. මේ ප්‍රශ්නයක් විදිහට අහන්නේ මොකද්ද මේ අඳුරට අඳුරකින් නම් පාවෙනවා ගතියක් කියලා කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද? අන්න අර මෑණි කෙනෙක් නැගිට්ටා. ස්වාමීන් වහන්සේ අන් මේ භාවනා ඉවර වුණකොට අඳුර නිකන් මේ පාවෙල වැටෙන්න යන්න වගේ දැනුණා. ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොටත් සක්ම මේ කියන්නේ සක්මනේදී නෙමෙයිනේ නේද? නෑ නෑ නෑ පරියන්ක. පරියන්ක භාවනාවේදී හොඳට දැන් ආනාපාන සතිය හොඳට ඉන්නවා. දැන් එතකොට දැන් අර මధుරෝ කනවා වගේ ඒවත් ඔක්කොම තේරෙනවා. ඒවා ඔක්කොම පහසු කළාට පස්සේ මේ දේ වෙන්නේ. ඔව් එහෙම. මොකද්ද දැන් පොඩ්ඩක් තව විස්තර කරන්නකෝ බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් හොඳට භාවනා හොඳට මේ ආස්වාස ප්‍රාස්වාස හොඳට සියුම්ව ඇවිල්ලා ඊට පස්සේ ඒ පැත්ත බලාගෙනම ඉන්නකොට මූණේ මදුරුව දුවන්න වගේ දැනෙනවා උගුර තද වෙලා කෙල ගෙලින්න වගේ බැරි වුණා ඊළඟට ඔළුව තියාගෙන ඉන්න බෑ ඔළුව බර ගතියක් දැනුණා හරි ඊට පස්සේ ආපහු මම කර්මස්ථානෙට ආපහු හිතලම මේ හිත යොමු කරා ඊට පස්සේ නිකන් අඳුරේ මම මාව පාවෙන්න වගේ දැනුණා දැන් ඒකෙන් ඒක يعني බාධාවක් වුණාද? ඔව් බාධාවක් වුණේ නැහැ. ඉතින් ඒක බාධාවක් වුණේ නැහැ. නෑ නෑ නෑ. ආහ්. එතකොට يعني සාමාන්‍යයෙන් හිතේ තත්ත්වය කොහොමද? හිතේ සිතුවිලි තියෙනවද නැත්නම් සිතුවිලි ඒ තරම් නැහැ. සිතුවිලි නැහැ. පා වෙනකොට පොඩ්ඩක්වත් නැහැ සිතුවිලි. හරි. ඔහොම යන්න කිසි ගැටලුවක් නැහැ. මේ මොකද අලුතෙන් ඒ කියන්නේ ඕක ගැන අවිශ්වාසයක් ඇති කරගන්න ඕක ගැන හිතන්න ප්‍රශ්න කරන්න යන්න අවශ්‍ය නැහැ. ඕක පහු කරගෙන යන්න නිකන් ආපු පොඩි සම්දිස්ථානයක් විතරයි. කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. හරි. අවසරයි ගරු ස්වාමින් වහන්ස සමාධි සිතකට පෙනෙන ආලෝක සංඥා ඇතිව නැතිව යන බැවින් අනිත්‍ය කෙනා මෙනෙහි අනිත්‍ය කියා මෙනෙහි කර නැවත මූල කමඨාණට එහෙම නිවර්දදයි පහදා දෙන්න. බොහාන්සේට තෙරුවන් සරණයි. නෑ ඇත්තටම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔය ආලෝක නෙමෙයි ඇත්තටම අපි අනිත්‍ය වශයෙන් දකින්නේ මේ ඇත්ත වශයෙන් අපිට දැනෙන දේවල් තමයි අනිත්‍ය වශයෙන් දැක ගන්න තියෙන්නේ. එතෙන්දිත් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කිරීමක් තමයි ඇත්තටම විපස්සනාවේදී වෙන්නේ. දැන් අපිට සමහරලාවට මේ අහලා තියෙනවා හුඟක් වෙලාවට අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඔහොම අපි මෙනෙහි කරනවා. එහෙම නැත්නම් දුකයි දුකයි දුකයි නැත්නම් අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. නමුත් එහෙම නෙමෙයි ඇත්තටම සැබෑ විපස්සනාවක් කරන්න තියෙන්නේ. ඒ වෙනුවට අපි හොඳට තැම්පත් වෙච්ච මනසකින් විතර්ක බොහොම අඩු වෙච්ච මනසකින් මොකක් හෝ සංස්කාර ධර්මයක් අපි දුමු කායානුපස්සනා මට්ටමේදී නම් අපි දුමු දැනෙන යම්සි කම්පන චංචල ස්වභාවයක් එතනටම හොඳට අවධානය යොමු කරගෙන බොහොම ශාන්ත මනසකින් උපේක්ෂා සහගත මනසකින් හොඳට අපේ අවධානය එතන නාභිගත කරගන්න ඕනේ. හොඳට අවධානය එතනට යොමු කරන්න ඕනේ. යොමු කරගෙන මේ ඒ යොමු කරගත්තාම අපිට මුළු ලෝකෙම අමතකයි. මේ මේ සිද්ධිය විතරයි අපිට තියෙන්නේ. අනිත් එක ඒ අවස්ථාවේදී කයේ හරියටම මේක දැනෙන්නේ කොතනද කියලා කයේ තැනක් පනවන්න බෑ. ඒ කියන්නේ මේ පපුවේද ඔළුවේද අතේද කියලා අර ඒ ඔළුව අත කකුල කියලා අපි දාන ඒ සංකල්ප ඔක්කොම බැහැර වෙලා. ඒ වෙනුවට හිත හොඳට ඒකාග්‍ර වෙලා කොහේදෝ තියෙනවා කම්පන චංචල ස්වභාවයක්. ඒ පමණටම හිත ඒකාග්‍ර වෙලා තියෙන්නේ. අර සංකල්ප ඔක්කොම දුර වෙන්න ඕනේ. දුරුණාට පස්සේ නිකන් දැනෙනවා කොහෙදෝ මන්ද කම්පන චංචල ස්වභාවයක් තියෙනවා. අන්න එතෙන්ට අපි හිත හොඳට යොමු කළා. ඒ ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ඊළඟට සමුදේ වය සමුදේ ධම්මානුවා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් අන්න වාසය කරනවා. විහෙරති කියන්නේ වාසය කරනවා. අන්න ඒ මට්ටමේදී තමයි සැබෑ විපස්සනාවක් වෙන්නේ. එතෙන්දී මොකක්වත් අතපය වශයෙන්වත් සත්වය පුජ්‍යලය වශයෙන්වත් ඒ මොකක්වත් නැහැ. අනිත්‍යයි අනිත්‍යයි කියලා කීමක් ඇත්තෙත් නැහැ. මේ සැබෑ වශයෙන් ඇස්පනා පිට මේ වෙනස් වෙන ආකාරය දැක ගන්නවා. හරිම ඒ කියන්නේ අපි මේක සංකීර්ණ කරගන්න එපා. හරිම සරල විදිහටයි මේක යන්නේ. සරල බව හරහාමයි හිතට කාවදින්නේ. අපි නිකන් නීතියක් වශයෙන් මතක තියාගත්තා නම් ඒක හරි වටිනවා. සරල බව හරහායි හිතට හොඳට කාවදින්නේ. ඒ නිසා හිත පුළුවන් තරම් සිතිවිලි දාන්නේ නැතුව පොතේ පොතේ දැනුම මෙතෙන්ට දාන්නේ නැතුව භාවනාමය ඥානයක් කරහා යනකොට පුළුවන් තරම් හිත හොඳට සමාධිමත් කරගෙන එකඟ කරගෙන හිත හිත නිශ්ශබ්ද කරගෙන වෙන දේ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඒ නිසා දැන් ඔය කතා කරන ආලෝක මේ අපි යන භවනා ගමනේදී ආපු අතුරු ඵලයන්. තාම අපිට නිවැරදිව මේ ස්වාභාවික ලක්ෂණ මට්ටමට ඇවිල්ලා නැහැ. ස්වාභාවික ලක්ෂණ ඉක්මවා ගිහිලා ඊළඟට මොකක්ද ඒකට කියන්නේ පොදු ලක්ෂණ වලට ඇවිල්ලා නැහැ. ඉතින් එතෙක් මේ නාලෝක කෙලින්ම අත්හැරලා දාන්න තියෙන්නේ. ඒවා අනිත්‍ය අනිත්‍ය කියන දෙයක් නැහැ. ඒවා කිසිම තේරු මේ කියන්නේ මේ අපේ අවධානයට යොමු නොකර මූල කර්මස්ථානයේ තවදුරටත් පවත්ව ගන්නයි තියෙන්නේ. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මා අවුරුද්දක පමණ සිට ආනාපාන සතියේ වඩමි. නමුත් අනිවාර්යයෙන්ම සෑම දිනෙම නෝඩන අතර ඉඩ ලැබෙන විට වඩමි. නමුත් දිගටම මෙලෙස කරගෙන යමි. ගරුතර ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා පමණක්ම নিরතුරුව සවන් දෙමින් ඒ අනුව භාවනා කරමි. මුල් අවදියේ ආනාපානය මට ඊතරම් නොදැනුණද පසු ආනාපානයේ නොඑක් විවිධතා අධ්‍යයනය කළෙමි. මෙලෙස කාලයක් කරන විට ආනාපානයේ සංසිඳී ඉන්පසු මට කයේ උණුසුම් සිසිල් උණුසුම සිසිලස නලියෑම කම්පන චංචල අද්දක අද්දකින් අතර ඒ වාද බලමින් කාලයක් කරගෙන යන විට ටිකින් ටික ඒ වාද සංසිඳී ගියේය. ඉන්පසු වර්තමාන තත්ත්වේ නම් ආනාපාන බැලීමට හදන විට ආනාපානය නොමැති තරම්ය. හොයන්න උත්සාහ ගත්තද නිෂ්ඵලය. අවුලකටම යනවා වාගේ පෙනේ. එම නිසා මා දැන් පර්යංකයට ගේ විට ආනාපානයේ උවමනාවෙන් නොසොයමි. ආවොත් පමණක් ඊතරම් උනන්දුවෙන් තොරව බලමි. දැන් ඇති තත්ත්වේ නම් ආනාපාන නොදැනී පෙර නිශ්චලතාවයක් ඊතා හොඳින් දැනුණද දැන් දැන් නිශ්චලතාවයේද ඊතා සියුම් වෙමින් යනවාසේ දැනේ. විටක නිශ්චලතාවයේද නොදැනී යනවාසේ දැනේ. මා ඉදිරියට භාවනා කරගෙන යාම පිළිබඳව උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයහා චිරජීවනයේම වේවා. හොඳයි. කාගේද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. ඊට කලින් මතන්නේ කතා කළාද මීට කලින් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබුණා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මුල් මුල් දැන් මුල්ම දවසේ හෝ ඒ දෙවෙනි දවසේ ඒ මට්ටමේට වඩා දැන් තියෙන වෙනස මොකද්ද? දැන් ස්වාමීන් වහන්ස මේ වෙන්ද දැන් නිශ්චලතාවයත් එන්න එන්න නිකන් සියුම් වෙනවා වගේ දැනෙන්නේ. දැන් ඒ කියන්නේ හුස්ම මේ ආස් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන එකේ දැනීමක් ඇත්තෙම නැහැ. නෑ ස්වාමීන් වහන්සේ ගොඩක් පරියන්කවල දැනෙන්නෙම නැහැ. ගිහින් වාඩි වුණාම කෙලින්ම නිකන් නිහඬතාවයකට තමයි යන්නේ. දැන් දවස් දෙකක විතර ඉඳලා ඒ නිශ්චලතාවයත් ගොඩාක් නිකන් සියුම් වෙලා මුකුත්ම නැති තත්වයක් වගේ තමයි ගොඩක් වෙලාට අත්දකින්නේ. හොඳයි. සක්මන් භාවනාදී කොහොමද වෙන්නේ? සක්මන් භාවනාවදී නම් ස්වාමීන් වහන්සේ සතිය පිහිටනවා ඒ තරම්ම හිත සමාධිගත වෙනවා දැනීමක් නෑ මට. ඔව්. එතකොට සක්මන් භාවනාවේදී මේ කොනේ ඉඳන් එහා කොනටම හොඳට සතිමත්ව යන්න පුළුවන්ද? එහා කොනටම සතිමත්ව යන්න බෑ. මගක් වගේ සතිමත්ව යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ يعني සිතුවිලි ඇවිල්ලාද බාධා කරන්නේ නැත්නම් සද්ද එහෙම නිසා බාධා වෙනවද? සිතුවිලි වලින් තමයි බාධා වෙන්නේ. ගොඩක් වෙලාවට සද්ද වලින් බාධා වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ මේ පරයන්කේදීවත් සක්මනේදීවත් මට. ඔව්. එතකොට පරයන්ක සද්ද වලින් බාධා වෙන්නේ නෑ. හොඳයි. එතකොට පරයන්ක භාවනාවේදී ආනාපාන සතියේ යනකොට දැන් නිශ්චල තැනකට ගිහාම සිතුවිලි එන්නේ නැද්ද? හිත හිතේ ස්වභාවය කොහොමද? සිතුවිලි නැද්ද? ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ සිතුවිලි අඩුයි. සමහර වෙලාවට සිතුවිලි එන අවස්ථාවක් තියෙනවා. වේලාවකට ඒ සිතුවිලි මම වැඩි කියන්නේ වැඩි තකන්න නැතුව ඉන්නවා. වේලාවකට සිතුවිලි දිගේ හිත ගියත් ආයි මේ මතක් වෙච්ච ගමන් හොඳට සතිමත්ව සිත නැවත එනවා. ඒ වගේ තත්ත්වයක් මේ නිශ්චල තැනදී නිින්ද ගිහිලා නැති බව විශ්වාසයිද? ඔව් ස්වාමීන් වහන්සේ හොඳටම විශ්වාසයි නිකන් අවදියෙන් ඉන්නවා. ඔව් හිත මිදිලා වගේ දැනෙනවා. නිකන් මිදෙනවා වගේ. ආහ්. එහෙමනම් තව මට නිකන් තේරෙන විදිහෙන් නම් පොඩ්ඩක් තීන මිද්ද පැත්තකට තමයි ගිහිල්ලා තියෙන්නේ. නැතුව මේ ඒ කියන්නේ හිතේ හිතේ නිකන් සැඟ වෙන ගතියක් වගේ එහෙම දෙයක්ද තියෙන්නේ. හිත නිකන් නිකන් මුල්ලකට ගියා වගේ සැඟ වුණා වගේ ස්වරූපයක් දැනෙන්නේ. හොඳට හොඳ අවදිමත් භාවයක් තියනවාද මේ දැන් තමන් සිතුවිලි වලින් තොරයි හිත නිශ්චලයි හැබැයි තනිකරම අවදිමත් එහෙම කිව්වොත් ඔව් ස්වාමීන් වහන්සේ හොඳට අවදිමත් කියලා තේරෙනවා මොකද මේ දැන් මම ගොඩක් වෙලාවට උඩ වැලි මළුවට ගිහිල්ලා පරියංක භාවනාව කරනවා එතකොට මේ කියන්නේ දුරියෙන් ඇහෙන පුංචි සද්ද පවා මට හොඳට ඇහෙනවා එහෙම එකකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි. කමන්න. එහෙමනම් ඔය නිශ්චල භාවයේදී ඒ ඒකම අරමුණු කරන්න. ඊට එහාට මොකක්වත් ඒ කියන්නේ සිතුවිලි එන්න සිතුවිලි ආවොත් ඒවා එහෙම අතහැරලා දාන්න. ඒවා ඔස්සේ යන්න එපා. මේ නිශ්චල බව තව ටිකක් ප්‍රගුණ කරන්න. හැබැයි පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න මේ නිින්දක්ද කියලා. එහෙමයි. ඒ කියන්නේ අපි නිින්ද ගියාම කියන්නේ නිින්දත් එක්තරා අන්දමක නිශ්චල බවක් නේ. හැබැයි නිදි. කියන්නේ අපිට සතියක් නැහැ මේ අවස්ථාවේදී. අපේ තනිකරම හිත සැඟවිලා තීන මිද්දට අහු වෙලා නිකන් දැන් මේ ඒ අපි සාමාන්‍ය නින්දයි මේ කියන නිශ්චලභාවයයි එකක්ද කියලා බලන්න. දෙකක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය නින්ද අවස්ථාව නෙමෙයි. හිතේ තියෙන බොහොම නිශ්චල භාවයක්. හැබැයි ඊටාම හොඳ අඛණ්ඩ සතියකුත් තියෙනවා. එහෙමනම් මේ මේ යන තැන හොඳයි. එහෙමනම් මේ தත්ත්වය තව හොඳට ප්‍රගුණ කරන්න. තමන්ම පරීක්ෂා කරලා බලන්න මේ යන ස්වභාවයේදී හිත නිකන් සැඟවිගෙන නිකන් මලානික වෙලා නිදිගත් ස්වභාවයක් එහෙමද තියෙන කියලා. එහෙම නැත්නම් හොඳට ප්‍රාණවත් වෙලා හොඳට අවදිමත් වෙලා හිත සතියම සතිය තියෙනවා. හැබැයි නිශ්චලයි. ඒක පොඩ්ඩක් තමන් හොඳට තව පරීක්ෂා කරලා බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පරීක්ෂා කරලා බලලා අපි හිතමු අර දෙවෙනි පැත්ත නම් හොඳ නිශ්චල බවක් තියෙන නිදිත් නැහැ. එහෙමනම් මේ නිශ්චල භවයේ තව හොඳට මේ පුරුදු කරන්න. ආයි ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔය ඔය දේ මේ පරීක්ෂා කරලා බලලා ආයි ප්‍රශ්නයක් අහන්න ඉස්සරහදී ඒ උත්තරේ يعني මේ මේ ලැබිච්ච මේ ප්‍රතිඵලය නැවත කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ යනුවෙන් සක්මන ආරම්භුව ආරම්භුව මොහොතකින් පතුල් පොළවේ ස්පර්ශ වීම සමගම සතිය පිහිටයි. විනාඩි 10ක් පමණ ගතවන විට දෙනෙත් බර වේ. අවධානය පාවල සිට පාවල සිට අඩි කහමාරක් පමණ දුරට යොමු වේ. කලාතුරකින් සිත පිට ගියත් නැවත පතුල්වලම පිහිටයි. නිදිබර ගතිය වැඩි වී සක්වන් කිරීම අපහසු වන විට පර්යංකයට ගෙමි. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. දිනෙත් පියාගෙන කඳ ඍජු කරගෙන ශරීරයට සිහි යොමු කරමි. අවධානයේ හිසේ පිහිටයි. මම දැන් මෙතනෙයි සිටීමට නොහැකි තරම් සමාධියේ බලවත්ය. තදින් හුස්මක් වැටෙන නාසිකාග්‍රයට අවධානය යොමු වේ. ස්වභාවයෙන් කෙරෙන ආශ්වාස ප්‍රශ්වාස දෙසට ආයාසකින් තොරව බලා සිටිමි. ක්‍රමයෙන් හුස්ම සියුම් වී නොදැනී යයි. මේ අවස්ථාවේ සතිය තදින් පරිමුකට යොමු වී ඇති අතර සතිය කොහෙද යොමු වෙලා තියෙන්නේ? පරිමුකේ. පරිමුහරේ. හරි. අඳුරු ස්වභාවයක් හිසේ සිට පහළට ශරීරේ පුරා පැතිරී යයි. ශරීරයත් අවට පරිසරයත් තද අඳුරේ ගිලී ඇතිහක් වැටහේ. සතිය මුහුණ ඉදිරියේම පවතී. ශරීරය සෙලවෙන විට ශරීරය පවතින බව දැනේ. වර එක ශරීරයේ ඇති බවක් නොදැනේ. ඔබ වහන්සේගෙන් පෙර අවස්ථාවක ලද උපදෙස් පරිදි මුහුණ ඉදිරියේ පවතින අවධානය පපුව දෙසට යොමු කරමි. එවිට අඳුරු ස්වභාවයේ සෞම්‍ය බවක් සමග ශරීරයේ වසාගත් හිස් අඳුරු ස්වභාවයක් දැනේ. ශරීරයේ දැනෙන ස්ථානයක් වෙතොත් එතැනට සතිය යොදන විට එතන නොදැනී යයි. මෙසේ සිටින විට මා ඇතැම් විට සිත ශරීරයෙන් පිටතට වේගයෙන් ඇදී යයි. එවිට සමාධී සිත නැවත පැමිණේවායි සිතන විට සිත නැවත පරිමුගයට පැමිණේ. මෙම தત્ත්වයේ සිටිමින් දෙතුන් වරක් ඉරියව් මාරු කරමින් අත්හදා බැලිමි. නමුත් දැනමින් පවතින ස්වභාවය වෙනසක් නොවිය. පර්යංකයෙන් නැගිට නැවත සක්මන් කර නැවත පර්යංකට ආවෙමි. ඊට විස්තර කර ස්වභාවයටම ඉලසම පත්විය. අත්විදීමේ කිඳු කිසිදු වෙනසක් නොවිය. තද නින්දේ පසුවන බව අවදියෙන් අත්දැකීමක් ලෙස මෙම ස්වභාවය දැක්විය හැකිය. අද දිනද උදේ භාවනා වාරවලදීද වෙනසක් නැතුව ඉහත විස්තර කළ ස්වභාවය අත්විඳෙමි. නමුත් මෙම ස්වභාවයට පත්වීම පිළිබඳ සිතේ ප්‍රමෝදයක් හෝ වෙනත් අදහසක් නැත. සාමාන්‍ය සංසිද්ධියක් ලෙස දැනේ. මේ මේ අලුත් අත්දැකීමක් බැවින් මේ වරද නිවරදි පෙන්වන වරද නිවරද පෙන්වා මාර්ගය පැහැදිලි කර දෙනෙමින් ඊට යටහත්ව දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. කාගෙද කියලා කියන්න පුළුවන්ද? මම මට හිතුණා හොඳයි. දැන් මහත්තයා මීට කලින් ඕක අත්දැකලා තියෙන්නේ ඒටත් එක්ක වෙනසක් තියෙනවද මේ මාත් එක්ක මීට කලින් කතා කරලා තියෙනවා. ඔව්. අවසරයි ස්වාමීන් වහන්ස. ඒ අර කලින් සාකච්ඡා කරාට වඩා මේ අවස්ථාව ඊට වඩා තීව්‍රයි. වෙනස් නිතර නිතර ඒ தත්වයට එළඹෙන්න පුළුවන්. හරි. දැන් සක්මන් භාවනාවේදී අර නිින්ද යනවා වගේ වෙනවයි කියලා කියන්නේ නිින්ද යනවා කියන්නේ අර ගැඹුරින් ඇස්පිය බර වෙලා අර ඇස් අරින්න බැරුව ඊටමත් සුළු අවකාශයයි බලන්න පුළුවන්. හරි. ඒ தත්ත්වය තියෙන්නේ. ඔව්. ඒ වෙලාවේදී කියන්නේ මේ පුළුවන් නම් සක්මනේ හිටගෙනම හරි කමක් නැහැ. ඒකට දැන් බාධා වෙනවා ආයි සක්මන් කළානේ ආයි ඇස් අරගෙන සක්මන් කළානේ දැන් පරයන්කට එන්න තියෙන්නේ. එහෙමයි. එහෙමත් නැතුව ඒ අවස්ථාවේදී එහෙම හිටගෙන ඕකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක බලන්නම් සමිනහන්ස. ඔව්. ඒ කියන්නේ දැන් සොඳයට සක්මනේ ගිහිල්ලා දැන් S2 නිකන් පිය වෙන මට්ටමට එනවා. දැන් මේ හැබැයි අනිත් අය මේක අහන්න යන්න එපා. මේ මහත්තයා ටිකක් සෑහෙන භවනා කරපු කෙනෙක්. ඒකයි මේ කියන්නේ. ඉතින් දැන් ඔහොම ගිහිල්ලා දැන් අඳුරු ස්වභාවයකට එනවා. දැන් ඒ ඒ අවස්ථාවේදී ඒ කියන්නේ S2 නියම් පිය වෙන්න ගන්නවා. එහෙමයි. හරිනේ. එතකොට ආයි කොහෙවත් යන්න නැතුව සක්මනේම හිටගෙන වගේ පොඩ්ඩක් ඕකට උදව් කරා නම් හොඳයි. හොඳමයි. ඔව්. උදව් කරන්න ඒ කියන්නේ S2 පිය වුණාට කමක් නැහැ. S2 පිය වෙනවා හැබැයි ඇතුලේ S2 ඇරිලා තියෙන්නේ. එහෙමයි. තේරෙනනේ කියන එක. එහෙමයි තේරෙනවා. එහි පිල්ලම් නැහිලා හැබැයි ඉස්සරහ බලාගෙන ඉන්නේ. බලාගෙන මේ මේ අඳුරු ස්වභාවය තුල ඉන්න. හොඳයි. එතෙන්ද මුකුත් හිතන්න යන්න එපා. සිතුවිලි ආවොත් එහෙම අතහරින්න. හොඳයි. නිකන් පොඩි සමාධි ගතිය සමාධි පැත්තක් තියෙන විපස්සනා පැත්තේ එන සමාධිය. මේ දැන් කොහෙට හරි අපි තුමු සිතුවිල්ලක් ආවා නම් ඒකට අවධානය යොමු කරාම නිකන් බොඳ වෙලා යනවා. එහෙමයි. මේ එතකොට ආයි නැවතත් මේ සමාධියට එනවා. එහෙමයි. පරයන්කට ගියාමත් දැන් ඒ කියන්නේ මූල කර්මස්ථානයක් වශයෙන් මොකක් හරි භාවිතා කරනවද නැත්නම් කෙලින්ම මෙතෙන්ට යනවද? නෑ මූල කර්මස්ථානයේ හැටියට ආනාපාන සතිය බලනවා. බලනකොට සමහර වෙලාවට ගොරෝසුවට දැනලා ඒක සියුම් වෙලා එහෙම නැති වෙලා ගිහිල්ලා හිස් අඳුරු ස්වභාවයේ ගිලෙනවා. හරි. මෙතෙන්ට නැවතත් එනවා. නැවත ඔතෙන් වරින් නිතරම දැනට එන්නේ අද දවසමත් මේ බැලුවා ওই ස්වභාවයම තමයි දිගින් දිගට දැනට එන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ස්වභාවය තේරුම් ගන්න ඒ කියන්නේ මෙතන මුකුත් මේ කියන්නේ අරමුණක් නැහැ. අරමුණු අරමුණක් නැහැ. නිමිති නැහැ. නිමිති නැහැ. අපි අවධානය යොමු කරපු ගමන් ඒවා නිකන් බොද වෙලා යනවා. එහෙමයි. ඒ කිසි වරදක් නැහැ. මේක මේක භාවිතා කරන්න කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේක තමයි ගෝචර ගෝචර භූමිය වශයෙන් භාවිත කරන්න තියෙන්නේ මේක තමයි අපේ සාමාන්‍යයෙන් හිතේ යථා ස්වභාවය විදිහට දැන් පාවිච්චි කරන්න තියෙන්නේ මේක සිතුවිලි මොනවා හරි ආවොත් බලන්න කොහොමද ඒක නිකම්ම නැති වෙලා යන්නේ සිතුවිලි මේ එහෙම බොඳ වෙලා යනවා බොඳ වෙලා අර පීවි ස්වභාවයට එනවා අඳුර ඒ ඒ ඒ ආපු සිතුවිල්ල පොඩ්ඩක් නිකන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේක මේ මොන හේතුවක් නිසාද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ කියන්නේ ඒ ඒ ඒ හේතුව පොඩ්ඩක් තේරුම් ගත්තාම එහෙම නැත්නම් මේක අපිටම දේශසහගත සිදුවිල්ලක් කියලා වගේ දෙයක් තේරුම් ගත්තනම් අර ඒ ඒ පැත්ත සුද්ධ වෙනවා තා ටිකක්. දැන් අපි ඔය සිත්තන් ඔය මට්ටමේ ඉන්නකොට සිතුවිල්ලක් එන්නේ අර ආසව අනුසය හරහා. ඒවා සක්‍රිය වීම හරහා තමයි එන්නේ. ඒ ආවහම ඒක සුද්ධ වෙන්න නම් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේක ආ මගේ මේ මේ අපි තුමු රාගානුසයක් නිසා ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් මේ දෝසානුසයක් නිසා ඇවිල්ලා තියෙන්නේ. කොහේ හරි ගැටිච්ච දැචිච්ච දෙයක්. නැත්තම් මේක මේ රාගයක්. මේක නැත්තම් ද්වේෂයක්. නැත්තම් මොන හරි ඊර්ෂ්‍යාවක්. මොන හරි අපිට තේරෙනවනේ මොකද්ද මේකේ ඇතුලේ මේ අන්තර්ගතය කියලා. ඒක පොඩ්ඩක් අර තේරුම් අරගෙන අතහරිනකොට තේරුම් අරගෙන අතහරිනකොට මේවා තව තව දුර්වල වෙනවා. තව තව අතන හොඳට හිත තැම්පත් වෙනවා. බලන්න අනිත් එක දැන් යද්දින් එද්දින් වුණත් Tamanට කියන්නේ හිත නිශ්චල කරගන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන්. පුළුවන් නේ. යමක් දෙහා බලන් ඉන්නකොටත් ඒ ස්වභාවයටපත් වෙනවා. ඒ කියන්නේ නිකන් ඔහේ අරමුණ බලනවා හිත හැබැයි නැවතිලා තියෙනවා. නැවතෙනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. මේ ඔහොම කරගෙන යන්න ඒ කියන්නේ දැන් තියෙන්නේ අර සුද්ධ වෙවි යන රටාව දැන් තියෙන්නේ. සුද්ධ කරන්නයි දැන් තියෙන්නේ. දැන් අර කියන්නේ අපිට සිතුවිලි එනවා. හැබැයි ඒ එන්නේ අර ආසවනුසේ හරහා. ඒවා ඉතින් සුද්ධ වෙන්න ඕනේ. හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් තෙරුවන් සන්න. ගරු ස්වාමින් වහන්සේ වසර 4ක පමණ සිට මම පිම්බීම හැකිලිම භාවනා කරමි. පර්යංකයේ ඉඳගෙන සල්ප වේලාවකින් ආස්වාස ප්‍රස්වාස සංසිඳේ. ඉන්පසු සිහිනවැනි දේවල් සජීවීව පෙනේ. නැවත තප්පර 30ක් පමණ ඉඳගෙන සිටින සිට ඉරියව්වට සිත පැමිණේ. නැවත සිහින පෙනේ. නැවත ඉරියව්වට සිත පැමිණේ. මෙලෙස පෑ දෙකක පමණ සිදුවේ. මුළු පර්යංක පුරාම මෙලෙස සිදුවේ. මෙම සිදුවීම කුමක්ද? භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායස ලැබේවා. හොඳයි. අපි මෙතන පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. දැන් අපි රූප කර්මස්ථානයකට හිත දැම්මහම දැන් රූප කර්මස්ථානයක් තමයි දැන් අපි මේ අවස්ථාවේදී මේ ආස්වාස ප්‍රසආසය කියන්නේ. ආස්වාස ප්‍රසආතේ යම් දැනීමක් තියෙනවා. කම්පන චංචල ස්වභාවයක් වේවා. එහෙම නැත්නම් උණුසුම් සිසිල් ස්වභාවයක් වේවා. මේකේ ඔස්සේ ඉන්නකොට නොදැනුවත්වම අර පරණ අපේ අත්දැකීම් සංඥා වශයෙන් රූප සංඥා වශයෙන් එන්න ගන්නවා. ඉතින් ඕවා ඔස්සේ යන්න එපා. දැන් අර සිහින වශයෙන් නිකන් තමන් සඳහන් කරලා තියෙන්නේ. ඕවා කිසිම වැදගැම්මකට අයිති ඒවල් නෙමෙයි. එහෙනම් ඕවා ඔස්සේ ගියොත් අපි මේ කාලේ නාස්ති කර ගැනීමක් තියෙන්නේ. ඕවා තනිකරම බාදයි. ඒ නිසා සම්පූර්ණයෙන්ම අතහරින්න. ඒ කිසි දෙයක් ඔස්සේ යන්න එපා. ඒවා අතහැරලා මූල කර්මස්ථානයට ආපු තරමට අපිට මේ ප්‍රගතියක් තියෙනවා. කාගේද දන්නේ නැහැ තව විස්තර දැනගන්න ඕන නම් අහන්න මෙතෙන්දි කරන්න තියෙන්නේ අතහැර හැර යන්න. මේ එකක්වත් අරමුණ කරගන්න එපා. එහෙම අතරින්න. හොඳයි. තෙරුවන් සරණයි. කල්යාණ මිත්‍රයන් වහන්ස අවසරයි දෙපා නම දෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. වසර 5ක් පමණ එම කමඨහන ප්‍රගුණ කරමි. වසර 5ක් පමණ එම කමඨහන් ප්‍රගුණ කරමි. ඊයේ සවස මා ලැබූ අත්දැකීම මෙසේ සඳහන් කරමි. ස්වාමින්වහන්සේ තිතක් තරමට දැනුණු හුස්ම රැල්ල නොදැනී ගියා. හිස් අවකාශයක් මා ඉදිරිපිට දැනුනි. අවට ශබ්ද ඇසුණත් ඒවා මාහට බාධාවක් නොවිනි. විනාඩි 45ක් පමණ කාලයක ඒ හිස් බව අත්දැක්කෙමි. අවට හැම කටට හැම විටම කෙල ගලා ආවේය. සතියෙන්ම ඒවා ගිල ගතිමි. සිතුවිලි ආවේ තුනක් පමණි. ඒවා මාහට පාලනය කරගත නොහැකි බව දැනුනි. ඒවා මම තේරෙන්නේ පසුවට පසුබට නොකර ඒවා අතහැරීමි. ඉදිරිය පතා ඔබ වහන්සේගෙන් උත්තරයක් පතමි. සෝපත් වේවා. පොඩ්ඩක් පැහැදිලි කරනවද කාගේද කියලා? නැද්ද? කවුරුත්? අවසරයි ස්වාමීන් වහන්සේ මගේ තමයි ප්‍රශ්නේ. ඔව්. මේ මීට ඉස්සෙල්ලා මම මේ ওই නිශ්චල தත්ත්වය අත්දැකලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මට සමහරට නිශ්චල தත්ත්වයේ දැනෙන්නත් ඇති ඔබ වහන්සේගේ අර කමඨහන් සුද්ධ කිරීමේදී ඒක ගැන පැහැදිලි කරාට පස්සේ තමයි මේක ඒ නිශ්චල தත්ත්වය කියලා මට හිතුනේ. ඊට ඉස්සෙල්ලා මම හිතාගත්තේ මට නිින්ද යනවා කියලා. හරි. දැන් මෙතන කියන්නේ මේ නිශ්චල தත්ත්වයේදී අවදි හොඳට අවදිමත් බව තියෙනවද? හොඳටම අවදිමත් තිබුණා ස්වාමීන් වහන්සේ ඊයේ හවස විනාඩි 45කම ඒ නිශ්චල තත්ත්වයේ හිටියේ මට හොඳටම සිතවිලි ආවේ තුනක් කියලත් මට මතකයි. හොඳයි. ඒ සිතවිලි ආවහම මං ඉතින් ඒවා ප්‍රපංච කරේ නෑ. මේක වැඩක් නෑ කියලා අතෑරලා එහෙම සිතවිලි තුනක් විතරයි ආවේ. හොඳයි. හොඳටම හොඳයි. මේ ඔය ඔය தত্ত্বය දැන් බහුල කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය தত্ত্বෙට දැන් එනවා දැන් Tamanට තැනක් වැටහිලා තියෙනවා. ඒ ඒ தত্ত্বයේ ඉඳගෙන දැන් අපිට මොය தত্ত্বෙට ආවා. ආවට පස්සේ දැන් දැන් සිතුවිලි ගැන අවධානය තියෙන හින්දා අර මීට කලින් එක්කෙනෙකුට කිව්වා වගේ දැන් සිතුවිලි වලින්ම දැන් යන්න පුළුවන්. ඒ කියන්නේ සිතුවිලි දැන් අධ්‍යයනය කරන්න පුළුවන් පොඩ්ඩක්. ඒ කියන්නේ සිතුවිලි වලට දැන් ලක් වෙන්නේ නැහනේ. සිතුවිලි වලට ගොදුරු වෙන්නේ නැහැ දැන්. ඒ නිසා අපිට චිත්තානුපසනාව පැත්තකින් යන්න පුළුවන් දැන්. ඒ නිසා ඒකෙන් යන එක නිකන් පොඩි මොකක්ද කියන්නේ සෙල්ලක්කාරකමක් තියෙනවා දැන් සිතුවිලි එනවා සිතුවිලි දිහා බලන් ඉන්නවා ඒකේ තියෙන ඕනනම් අර Tamanට පුළුවන් ඕන අන්තර්ගතේ පොඩ්ඩක් බලන්න පුළුවන් නැත්තම් හේතුව බලන්න පුළුවන් මේකේ තියෙන මේ කියන්නේ හිස් බව එහෙම නැත්තම් නිකන් සිතුවිල්ලක් කියලා කිව්වට නිකන් තනි gediyak නෙමෙයිනේ තනි ඒකකයක් නෙමෙයි මේක නිකන් පොඩි පොඩි කෑලි කෑලි කෑලි කෑලි එකතු වෙලා හැදිච්ච රොත්තක් තියෙන්නේ ඒ ඒක බලන්න බලන්න මේකේ නිස්සාරත්වය වැටහෙන්නේ එතකොට අර ඒකනේ ලිහිලා යනවා. බොඳ වෙලා යනවා. ඉතින් අර එන්න එන්න දිදී තමයි ඔය කරන්න ඕනේ. හැබැයි ඕන්ට වඩා මේකේ අර බැහැගෙනම ඉන්න ගියොත් අරක මේ එන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒක පොඩ්ඩක් අපි මේක නිහඬ බව හොඳට හඳුනා ගන්නත් ඕනේ. ඒකේ හොඳට තහවුරු වෙන්නත් ඕනේ. ඊයක තහවුරු වෙලා අරවට එන්න දෙන්න ඕනේ. අරවට එන්න දෙනවා ඒක දිහා බලනවා ඒවා කැල්ල යනවා. එන්න දෙනවා ඒක දිහා බලනවා කැල්ල යනවා. ওই ක්‍රමයකට යන්න තියෙන්නේ. එහි ස්වාමීන් ඊයේ හවස විතර අද ඒ தත්ත්වය ආවේ නැහැ. ඔව්. ඒ වුණ නිස්තර தත්ත්වය ආවා අරතරම් පැහැදිලි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ දැන් Tamanට තේරුණානේ තැනක්. එතෙන්ට හිමීට දැන් ක්‍රමසහ විදි භාවිතා කරලා එතෙන්ට එන්න. එතන එතන Tamanගේ නිකන් අර හිතට නිකන් මොකක්ද ඒකට කියන්නේ? පවතින තැන. ගෝචර භූමිය. වශයෙන් මේක පවත්වමින් ඊළාට එතන ඉඳගෙන තමයි දැන් අපි අපි යුද්ධ කරන්නේ. හොඳයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින්වහන්ස. දැනට අවුරුදු 2ක පමණ සිට මම ආනාපාන සති භාවනා වඩමි. පර්යංක භාවනාවේ යෙදී සිටින විට ආස්වාද ප්‍රස්වාසයේ සියුම්ම ගොස් සංසුඳන පසු මුලදී කයේ කම්පන චංචල ආදිය ඊට හොඳින් දැනුනි. පසු කලෙක කයේ කම්පන චංචල ඊටම සියුම්ම දැනුනි. නමුත් දැන් කලක සිට බොහෝ අවස්ථාවලදී කයේ කිසිදු සංවේදනාවක් නොදැනෙන අතර කය ඊතා නිශ්චලව පවතී. සතිය පවතින අතර නින්දට වැටි නොමැති බවද දැනේ. ඉදිරියේ ඇති හිස් අවකාශය දෙස බලා දෙස බලා සිටින විට සිතුවිලි එයි. ඒවා නොරඳී එලෙසම යයි. සමහර වෙලාවට සිතුවිල්ද නැතුව ඔහේ සිටිමි. සමහර දිනක මෙසේ සිටින විට කයේ ඊතා සියුම් තරිඹීමක් ලෙස දැනෙන අවස්ථාද ඇත. මේ දිනවලදී භාවනාවේ ලියන ලියන ගමහත් මොකද කයේ මොකද දැනෙන්නේ? සමහර දිනක මෙසේ සිටින විට කයේ ඊතා සියුම් තෙරපීමක් හරි ලෙස දැනෙන අවස්ථාද ඇත මේ දිනවලදීද භාවනාවේ ඇති උනේද මේ தത്വෙමයි මේ අන්දමින් බොහෝ වේලාවක් සිටිය හැකිවත් පැයකින් පමණ පසු භාවනාවෙන් අත්මිදෙමි මාගේ භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය අත්වේවා. පොඩ්ඩක් කියනවද විස්තර තව ටිකක්? කාගේද? හරි. අන්න මෑණිකෙනින් නැගිට්ටා. මෑණියෝ මේ මට්ටමට එන හැටි පොඩ්ඩක් විස්තර කරන්නකෝ තව ටිකක්. ස්වාමීන් වහන්සේ මුලදී ආනාපානෙන් පටන් ගන්නවා. ආනාපානෙ හොඳටම ගෙවිලා ගියාට පස්සේ තමයි කිසිම දෙයක් දැනෙන්නේ නැති අවස්ථාවලදී මුලින් මුලින් කයේ කම්පන දැනෙන්න ගත්තා. පස්සේ ඒ තත්ත්වයක් නැතුව ගියා. එතකොට ඒ තැන් වලට හොඳට අවධානය යොමු කරාද? යොමු කළා. යොමු කරා. එතකොට ඒවා නැති වෙලා යනකම් බලන් හිටියා. නැති වෙලා යනකම් බලන් හිටියා. ඒ කියන්නේ හිසේ අත්වල ඒ වගේ නිකන් විවිධ තැන් වල සමහරලාට හොයා ගන්නත් බෑ. එකටම කම්පන දැනුණා. හොඳයි. ඒවා ඒ කියන්නේ අවුරුදු කීපයක් තිස්සේ අවුරුද්දක් තිස්සේ කරනවා බලනවා. එතකොට ඒ කියන්නේ හොඳට කැප වෙලා කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ දිනපතාමත් කරනවා ගෙදරදී උදේ හවසත්. right හොඳයි ඊළඟට දැන් ඒවා يعني කම්පන චංචල ස්වභාවය හොඳට නිරීක්ෂණය කරා ඒවා දුර වෙලා ගියා. ඒ ඊට පස්සේ නිකන් ඒ දැනුම් දැනෙත් එක දුර වෙලා ගියාට පස්සේ මුකුත් නැති දැනකටත් ඒ කියන්නේ මුකුත් අරමුණක් නැතුවක් තියෙනවා. එහෙමත් කිව්වොත් හරියද? දැන් ඒ විදිහට තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඊටාම සියුම්වට යන්තමින් වගේ දැනුණා නිකන් සියුම් කම්පනයක් වගේ. ඊට පස්සේ දැන් ඒ තත්ත්වයක් නැතුව ඊටාම කයේමද හිත පවත්න්නේ? කයෙම හිත පිට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ වෙන සිතුවිලි එනවා. නමුත් ඒ ඔස්සේ ඇවෙන්නේ නැහැ. ඒ සිතුවිලි කියන්නේ මොහොතකින් යනවා අපහු. right. දැන් දැන් ඊටාම නිශ්චල විදියකට කය පවතිනවා මට නිකන් දැන් මං ගැඹුරු නිකන් ගැඹුරු තැනක ඉන්නා වගේ කියන්නේ අනිත් අය ගැන මට අවධානයක් නැතුව යනවා මම නිකන් ඔහේ ඉන්නා වගේ මට දැනෙනවා කිසිම දෙයක් නැති විදියකට හොඳයි එහෙමනම් දැන් කියන්නේ දැන් කයෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගිහිල්ලා දැන් තියෙන්නේ හිතෙන් ගන්න තියෙන ටික. දැන් ඔය විදිහට කයෙන්ම ඇවිල්ලා නිශ්චල ස්වභාවයට හිත පොඩ්ඩක් තව දැන් තද කරගෙන ඉන්න එක නවත්තන්න. දැන් අපි නිකන් සමාධි වලින් ඕක නිකන් හිර කරන් ඉන්නේ. ඒක ඒක අතාරින්න ඕනේ දැන්. අතාරන ටිකක් මේ මු르දු වෙන්න ඕනේ දැන්. කියන්නේ අපි සමාධි වලින් හිත තද කළා මේ අනිත් දේවල් අරමුණු එන්න නොදී අපේ අරමුණේම තියන් යන්නේ. ඒක දැන් දැන් අතාරින්න ඕනේ. අර නිකන් සරුංගලේ නූල කඩලා දානවා වගේ. තරුංගලේ නූල කඩලා දැම්මහම තරුංගලේට ඕන විදිහට යන්නේ. අපි ඒක නූල නූලෙන් අදින තාක් අපිට ඕන විදිහටයි යන්නේ. අන්න ඒ වගේ දැන් අපි මේ කය හොඳට ඔය මට්ටමට ආවට පස්සේ හිත අතහැරලා හිත අතහැරලා බලන්න හිත කොයි පැත්‍රි වලටද යන්නේ කියලා. හිත යනවා නම් ආයි මොන හරි අරමුණකට, ඒ කියන්නේ අපි තුමු ද්වේෂ අරමුණකට ගියා. එතකොට ඒ පැත්ත නිරීක්ෂණය කරන්න දැන්. අර දැන් Tamanට තියෙනවානේ මධ්‍යස්ථ භාවයක් තියෙනවා. හැදිච්ච සතියක් තියෙනවා. ඒ සතිමත් භවයේ ඉඳලා දැන් මේ හිත ගන්න අරමුණ නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරද්දී ඒක අතහැරේවි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට ආගසිතුවිලිද ද්වේෂසිතුවිලිද ප්‍රශ්නයක් නැහැ. ඔව් මොනවා වුණත් කමන්නේ දැන් එන්න දෙන්නයි තියෙන්නේ. දැන් දැන් කෙලින්ම දැන් නීවරණ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ දැන් අපිටම නිහඬ බවක් තියෙනවා මේ නිහඬ බව තුළ ඔන්න රාගසිතුවිල්ලක් මතුවෙන්න ගන්නවා. ඒ මතුවෙන හැටි දන්නවා. ඊළඟට ඒ සිතුවිල්ල පවතින හැටි දන්නවා. ඊළඟ නැවතිලා යන හැටි දන්නවා. නැතිලා ගිහිල්ලා නැවතත් අර නිහඬ බවට පත් වෙන පත් වෙන හැටි දන්නවා. කියවල ඇති නේද? මේ ධම්මානුපස්සනාවේදී බුදුන් වහන්සේ විස්තර කරන්නේ නීවරණ පබ්බේ. අන්න ඒ වගේ අපි දැන් මේකට එන්න ඉඩ දෙන්න ඕනේ. අපි දැන් හිර කරන් යන්න හිර කරන්න යන්න එපා. සමාධි මට්ටම පොඩ්ඩක් තව නිකන් මේ සමබර කළා. මේකට දැන් හිතට පොඩ්ඩක් නිදැල්ලා ඉන්න දෙන්න. බලන්න මේ තමන්ගේ ඒකාග්‍රතාවය හිතට දැන් නිකන් වැද්දිලා තියෙන්නේ දැන්. එතකොට දැන් හිතට නිදහස ලැබීම හරහා හිත ස්වභාවයෙන් මොනවා මොනවා හරි අරමුණු අල්ලනවා. ඒ අල්ලද්දි දැන් ඔන්න සුද්ධ කරන්න ඕනේ. අල්ලද්දි බලන්න ඕනේ කොහොමද දැන් මේක රාගයක් පැත්තක් ඇල්ලුවා නම් ඔන්න ඒක පොඩ්ඩක් සුද්ධ කරලා දුන්නා. ඊට පස්සේ ආයි මේ ඒකෙන් අතහරිනවා. ආයි නිදහස් තත්ත්වයට එනවා. ආයි තවමාක් හරි අල්ලනවා. ආයි නිදහස් කරනවා. ඒ වගේ තමයි යන්න තියෙන්නේ. අවසරයි ස්වාමින්වහන්ස මට ඉක්මනින්ම චිත්ත ඒකාග්‍රතාවය ඇති වේ. ඉන්පසු හුස්ම කෙටි වී ගොස් උදරයේ ඉහළ කොටසේදී සිහින්ව ටික වේලාවක් පවතී. නැවත ඊටාම සිහින් වී ගොස් හුස්ම ඊටාම සිහින් වී වරකට නොදැනෙන තරමට වැටේ. එවිට ඉන්න ඉරියව්වත් ශරීරයේ වේදනාවක්වත් නොදැනියයි. ඉන්පසු මානසික තෙරපීමක් ඇති වී දීර්ඝ හුස්මක් වැටි ඒ වාසන් වේ. තෙරුවන් සරණයි. මදිනේ. මේ කාගෙත් දන්නේ නේද? තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ මෛත්‍රී භාවනා කරන්නේ නැද්ද? කරනවද? සම්නස් දැන් මට ඊයේ පෙරේදා ඉඳලා මේ දැන් එකපාරට ආනපාන සතිය වැටෙන්න පුළුවන්. වැටෙනවා. එතෙන්ට යන්නේ. ඒ. හොඳයි. එතෙන්ට ගියාම මොකද වෙන්නේ? ඊට පස්සේ මේ ටිකක් වෙලා මේ උස්ම වැටිලා ඊට පස්සේ මේ උදරේ උඩාරිය තමයි පවතින්නේ උස්ම. නිකන් දිග අර පිම්බීම ඇකිලිම වගේ තියෙනවා. අහහ uh-huh. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඒක ගොඩාක් සීන් වෙලා මේ ඊට පස්සේ ආයේ ගොඩක් දැනෙන්නේ නැති වෙන විදිහට සීන් වෙලා ගිහිල්ලා මේ ටික වෙලා පවතිනවා. ටික වෙලා පවතිනවා. සිහින් වෙලා ගිහිල්ලා පවතිනවා. එතකොට නිදි නැද්ද? නෑ. විශ්වාසයි. විශ්වාසයි. බැනුත් <laughs> නිකන් නිින්ද ගිහිල්ලා වගේ. ඒක මම බැලුවේ. ඒ <laughs> අහගෙන ඉති. <laughs> එතකොට සක්මන් භාවනාවේදී කොහොමද මේ සක්මන් භාවනා කරන විදිහත් පොඩ්ඩක් කියන්න බලන්න. සක්මන් භාවනාවේදී අර ධම්මචිත් ස්වාමීන් වහන්සේ කියලා දුන්න විදිහට වම දකුණ ඒක. වම දකුණ කියලා. ඔව්. එතකොට දැනෙනවද? මොනවද දැනෙන්නේ? එතකොට මේ කකුල ස්පර්ශන අවස්ථාවේදී තද ගතිය දැනෙනවා. අහහ. ඒ විදිහට. තව මේ කියන්නේ සතිය තව දියුණු කරන්න. මට තේරෙන විදිහට සතියේ පොඩි හිඟ බවක් තියෙනවා. සමාධි පැත්තත් දියුණුලා තියෙනවා. දැන් අපි ඔය සාමාන්‍ය සමත මෛත්‍රී බුද්ධානුස්සති පැති වලින් කියන්නේ සමාධි මට්ටමක් හදලා දෙනවා. හැබැයි මේ දැන් ඔය සක්මන් භාවනාවේදී එහෙම අපි පුළුවන් තරම් අර විස්තර බලන්නේ. හොඳට පාදයේ ස්පර්ශ වෙනකොට මේ ගොරෝසු ගතිය, සිසිල් ගතිය ඒවා කොහොමද සියුම් ඇති වෙන්නේ, නැති වෙලා යන්නේ කොහොමද? ඕවා නිරීක්ෂණය කිරීම හරහා හොඳට විස්තර බලන පැත්තට හිත යොමු වෙනවා. ඒ හරහා හොඳට සතිය තියුණු වෙනවා. ඒ සක්මන් භාවනාවේ ටික වැඩිපුර යෙදෙන්න. පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවේ ටිකක් වැඩිපුර යෙදිලා හිත හොඳට ඒ ඒ තැන්වලට යොමු කරන්න නිකන් බොහොම කියන්නේ ඉක්මනට වේගවත්ව දැන් අපි හොඳට දැනෙනවා ඇවිදිනකොට දැන් ලොකු වැඩක් සිද්ධ වෙනවනේ. එක පාදයක් තියෙනවා, තව පාදයක් තියෙනවා, ඔහොම යනවනේ. ඉතින් වේගය අඩු කරන්නෙත් නැතුව සාමාන්‍ය වේගයෙන් යන අතරේ ඉක්මනට ඉක්මනට ඉක්මනට මේවැ අරමුණ මාරු කර කර එතන හිතන එතන මේ පවත්වන්න. කළා හිත ටිකක් හොඳට අවදිමත් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ආයි ඔය මට්ටම මේ අත්දැකලා බලන්න. හොඳයි හොඳයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියේ මූල කර්මස්ථානයේ වශයෙන් ගනිමි. උඩුතල මත ආස්වාසය හා ප්‍රස්වාසය ඊතා සියුම්ම දැනේ. එසේ සියුම් වෙද්දීම එතැනටම සතිය තියාගන්න යයි ඔබ වහන්සේ කිව්ව නිසා එසේ කරමි. කලින් තිබූ උග්‍ර හිරවීමේ ස්වභාවය දැන් නිතරම නොදැනේ. ඒ වෙනුවට ප්‍රස්වාසය ඊතා දීර්ඝ වී කැඩි කැඩි යන ස්වභාවයක් දැනේ. පසුව වැඩි වීරියක් නැමැතිව සතියෙන් බලා සිටින විට නැවත ආස්වාසය හා ප්‍රස්වාසය දෙකම ඊතා සියුම් මී තිතක් පමණට එක තැනකට දැනේ. එවිට මොහතකට කිසිත් නොදැනෙන තැනකට වැටෙන්නාක්සේ දැනේ. නැවත උඩුතලාග ආස්වාසය හා ප්‍රස්වාසය දැනේ. නැවත පෙර තිබූ ස්ථානයටම වැටෙන්නාක් මෙන් දැනේ. මෙය වෙන අන්දමින් කියනවා නම් සිත දිය පිට කිමිද ගොස් නැවත උඩට එන්නාක් මෙන් මෙනි. එහෙත් කිමිදෙන මොහොත තුල කිසිවක් නොදැනේ. මෙම తත්වය දිගටම පවතී. කලින් දීර්ඝ භාවනාවලදීද මෙසේම දැනී ඇත. ආනාපාන සති කර්මස්ථානෙට ධම්මජීව ස්වාමීන් වහන්සේගේ උපදෙස් ගෙන දැන් මාස 6ක් පමණ දිනපතා වඩමි. මෙම අවස්ථාව කුමක් නිසා සිදුවේද? මේ මගහැර ගත යුත්තක්ද? නැතහොත් වැඩි යුක්තක්ද? උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කාගෙද දන්නේ නැනේ? මතයද නැනේ? කාගෙද කියලා කියන්න බෑ. ආ හොඳයි. <clears throat> දැන් මේ කොච්චර කාලෙක ඉඳන් කරනවයි කියලාද කලින් කිව්වේ? ආනාපාන සතිය නම් මාස 6ක් විතර ඊට කලින් අවුරුදු 3ක් විතර සතිය ධ්‍යාන භාවනා කරා ගොඩක්ම සිතුවේදී තමයි බල. ඒ කියන්නේ අවුරුද්දක් විතර මොනවාද අනිත් කරේ? සතිය තියාගෙන mindfulness meditation කරේ. කියන්නේ Um, සිතුවිලි තමයි ගොඩක් බැලුවේ. හිතට එන සිතුවිලි අවුරුදු 3ක් විතර. ඒක දිහා බලන් හිටියා. එහෙම. ඒ කියන්නේ සිතුවිලි අධ්‍යයනය කරා. ගොඩක් වෙලාවට ඒවා ලේබල් කරන එක තමයි කරේ කියන්නේ. Um, හරි. ආනාපාන සතිය දැන් කරන්න ගියාම ඒ කියන්නේ uh, අවධානය යොමු කරන් ඉන්නකොට ඕක ඇතුළට බහිනවා. එහෙමද වෙන්නේ? Um, සියුම් වෙලා ඊට පස්සේ එකපාරටම නිකන් drop වෙනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. එහෙම වැටුණාට පස්සේ ඉන්න පුළුවන් දෝකේ කියන්නේ වෙන මුකුත් නැතුව නිින්ද යන්නේත් නැතුව අවදියෙන් ඉන්න පුළුවන් දෙතන. එතන මොකද්ද වෙන්නේ කියලා කියන්න අමාරුයි ස්වාමිනාස ඒකෙන් ආවට පස්සේ අවදියක් තියෙනවා. හරි. නමුත් ඒක ගොඩක් වෙලා තියෙන්නේ වරින් වර ඇවිල්ලා යනවා වගේ තමයි දැනෙන්නේ. හොඳයි. දැන් ඕකෙන් පොඩ්ඩක් ඕක පුරුදු කරාට වරදක් නැහැ. දැන් කරන්න තියෙන්නේ බලන්න ආනාපාන සතියෙන් හොඳට තමන් අවධානය යොමු කරගෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ ඉන්නකොට දැන් දැන් ඔය පැත්තෙන් යනකොට මේකේ මේ අපිටම කම්පන චංචල ස්වභාවයන්ට උණුසුම් සිසිල් ගතිය වලට ඒවට අවධානය යොමු කරන්න එපා. දැන් ඔය ගිහිලා තියෙන සමත පැත්තකින් නිකන් අවධානය මේ ප්‍රදේශේ රඳව ගන්න විතරයි තියෙන්නේ. බොහෝම සියුම්ම වැඩි වෙන මුකුත්ම නොකර මුළු ලෝකෙම අමතක කරලා මෙතන අවධානය තියාගෙන ඉන්නයි තියෙන්නේ. තියාගෙන ඉන්නකොට දන්නේම නැතුව හැබැයි තමන් ඒකට නිකන් උදව් කරන්න තියෙන්නේ මුකුත් නොකර හිත හොඳට සැහැල්ලු කිරීම හරහා. හිත නිකන් තියන් ඉන්නනේ බොහොම සැහැල්ලුවෙන් තියන් ඉන්නවා. දන්නේම නැහැ අරක ඇතුළට යනවා. අරක ඇතුළට ගිහලා පොඩ්ඩක් ඉතින් ඉන්නවා. ඒ ඒ පුරුදු කරපු පමණට අපි හදාගත්ත සමාධි ශක්තියේ තරමට ඒකේ රැඳිලා ඉන්නවා ඇතුළේ රැඳිලා ඉන්නවා. ගිහිල්ලා ඒ සමාධි ශක්තිය දුර්වල වුණාට පස්සේ ආයෙ එළියට එනවා. ඉතින් ඔහොම අර්පණා කියලා සාමාන්‍යයෙන් සමත භාවනාවේදී විස්තර කරනවා. ඉතින් ඕක ඉතින් තව ප්‍රගුණ කරන්න පුළුවන්. හැබැයි කැමතිනම් දැන් මේ ඔය දැන් ඕකෙන් හැබැයි මේ ප්‍රයෝජන ගන්න පුළුවන්. හොඳට ඕක ඔය තුල හිත පොඩ්ඩක් එකඟව තියන් ඉන්න පුරුදු කරගත්තට පස්සේ ඔය මට්ටමටපත් නොවි මෙතන දැන් අපිටම ඇතුළට යන්න කලින් තියෙනවනේ එක්තරාන්දමක සමාධි ස්වභාවයක්. අන්න ඒ මට්ටමේ ඉඳන් කයට යොදන්න පුළුවන් දැන්. හැබැයි මේ කයට යොදන්න කලින් ඕනනම් අපිට මේක ඇතුළට ගිහිල්ලා ඒකත් පොඩි අත්දැකීමක් ලැබුවට ඉතින් වරදක් කියන එක තේරෙනවද? තේරෙනවා ස්වාමීනස් නමුත් ඒකට යනවා එනවා විතරයි තේරෙන්නේ කොහොමද මද ඔය ඒක තමයි. ඕක ඇතුලේදී මුකුත් ඒ කියන්නේ <laughs> අපි ඕක ඇතුලේදී විතර්ක කරන්න ගියොත් වැඩේ අවුල්. ඕක ඇතුලේද ගිහිල්ලා අපි මේක හිතන්න ගියොත් මේ මොකද්ද අරකද මේකද කියලා හිතන්න ගියොත් මේක බාධා වෙන එකයි වෙන්නේ. සමත සමාධිය වල තියෙන ලක්ෂණය ඒකයි. ඒ කියන්නේ අරමුණ අපිව ගොදුරු කරගන්නවා වගේ. අපි අරමුණට கிඳා බහිනවා. විපස්සනා වගේ නෙමෙයි. මට තේරෙන්නම් ස්වාමිනාස අරමුණ ගොඩක් කෙවිගෙන යද්දී එක වෙනවා වගේ අනිත් එක මොහතකට විතරයි වෙන්නේ. ආ කියන්නේ විනාඩියයි දෙකයි දෝක තියෙන්නේ. එක ෂණික දෙයක්. ආ ෂණිකව ඒකට ගියා ආපහු එලිට ආවා. එහෙමයි සම්. ඒ වගේ දිගටම තියෙනවා. ඒ කියන්නේ වරින් වර එනවා යනවා එනවා. හරි නෑ ඒක ඒ ඕක දැන් තව ටිකක් කරනකොට ඕක ඉන්න කාල පරාසය වැඩි වෙවි. තව දියුණු වෙනකොට ඇතුලේ ඉන්න කාල පරාසය දැන් ඔය තාම මුල් අවදී හින්දා එනවා යනවා එනවා යනවා. හැබැයි ටිකක් ඕක ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඕකේ ඇතුලේ ඉන්න කාලේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. වැඩි වේවි. ඉතින් කමක් නැහැ පොඩ්ඩක් ඕකෙත් පොඩි රසයක් භුක්ති විඳින්නයි තියෙන්නේ. <laughs> තව කාලේ තියෙනවනේ ඒ හින්දා ඕකේ පොඩ්ඩක් ඔහම ඇතුළට යනවා. ගිහිලා හැබැයි Taman තේරුම් ගන්න ඕකේ අපි මොනා හරි ඕක ඇතුළේ ඉන්න ගමන් හිතන්න ගත්තොත් බාදයි. නිකන් ගිහිල්ලා ඔහේ ඉන්න දෙන්නේ. <laughs> අපේ ලොකු සාවිනාසේ උපමාවට කියන එක මේක කියන එක හරි නෑ ඉතින් මම කියන්නේ. ඉතින් මේ <laughs> ඕක ඇතුළේ ගියාම අර නිකන් මේ <laughs> කියන්න හොඳ නෑ ඉතින්. අර සමත පැත්තේදී වෙන්නේ ඒ අරමුණ ගොදුරු කරගන්නවා අපිව. අර කුඩු ගැහුවා වගේ තමයි ඉතින් කියනවනම්. ඉතින් ගහලා ඉතින් ඉන්නවා. එච්චරයි. <laughs> හැබැයි ඉතින් ඕක වරදක් නැහැ. තාම අර තරුණ කාලේනේ ඕක ගොදුරු වෙන්නේ නැහැ. හැබැයි එළියට එනවා මේ පස්සේ හොඳට පාලනය කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඕක ගිහිලා පොඩ්ඩක් ඉන්න. ඉඳලා ඒ කියන්නේ ඒ හරහා හිතේ එකඟ බවක් වැඩෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ එකඟ බව වැඩෙනවා. පස්සේ ඕකට නොගිහින් ඕකට යන්න يعني ටිකක් කිට්ටු වෙන්න හරියදී දාන්න කයට ඒ හදාගත්ත අවධානය කයේ තියෙන යම්සි දැනෙන දෙයකට යොමු කරන්න. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඇතුළට ගියේ නැහැ. මේ අරමුණ ඇතුළට ගියේ නැහැ. යන්න කලින් සෑහෙන දුරට අපේ අවධානය එකඟ මේ අවධානය හැදෙනවනේ. එකඟ වෙනවනේ හිත. තේරෙනවද කියන එක? එකඟ වෙච්ච හිත දැන් කයේ යම්සි දැනෙන දෙයකට යොදන්න. කයේ දැන් ආනාපාන සතියෙන් එච්චර අහු වෙලා නැහැ. ආනාපාන සතියෙන් නිකන් දැනෙන දෙයකට නැතුව නිකන් හිත රඳවගෙන ඉන්න පැත්තකට ගිහිලා තියෙන්නේ. ඒක නිසා ආනාපාන සතියෙන් නොගිහින් බලන්න ඒ මේ හරහා හදාගත්ත එකඟතාවය කයේ යම් කිසි දැනෙන දේවල් තියෙනවද කියලා බලන්න. කයේ කය පුරාම යම් යම් වේදනාවන් දැනෙනවා නිකන් ලේ ගමනා ගමනේ දැනෙනවා නැත්නම් හෘද ස්පන්දනය දැනෙනවා ඔයගේ මොනවා මොනවා හරි දැනෙන දේවල් තියෙනවානේ අන්නේ දැනෙන තැනකට හොඳට යොමු කරනවා යොමු කළා ඒක නිරීක්ෂණය කරනවා. ඒක අවසන් වුණා නම් තව තැනකට දානවා. ඒක නිරීක්ෂණය කරනවා. දැන් මේ හදාගත්ත සමාධියමයි අර ටටටක් ගාලා තැන් තැන් වලට දාන්නේ. අරමුණ දැන් වෙනස් වෙනවා. දැන් කලින් අපි ආනාපාන සතියෙමයි අරමුණ තියන් හිටියේ. දැන් අරමුණ වෙනස් වෙනවා. හැබැයි සතිය අකණ්ඩව තියෙනවා. බලන්න උත්සාහ කළා බලන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ අවසරයි අප භාවනා කරගෙන යාමේදී නීවරණ ධර්ම යටපත් වේද ඒවා නැවත මතුවීමට ඉඩ තිබේද නීවරණ ධර්ම යටපත් වීම නිසා බොජ්ජංග ධර්ම ඉබේටම වැඩේද යන්න පාදා දෙන්න තෙරුවන් සරණයි නෑ ඇත්තරම දැන් නීවරණ ධර්ම යටපත් වුනහම තමයි හිතේ එකඟභාවයක් එන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් සමත සමාධි පැත්ත විස්තර කරද්දී නීවර ධර්ම යටපත් වීම හරහා තමයි එක්තරා අන්දමකින් ඔය උපචාර සමාධි ආහාරමෙහි එනවා කියන එක සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ. මොකද කාමච්ඡන්දේ යටපත් වෙනවා. ව්‍යාපාදේ යටපත් වෙනවා. උද්ධච්ච කුච්චේ යටපත් වෙනවා. විචිකිච්ඡාව යටපත් වෙනවා. ඔය හතර යටපත් වුනහම හුඟක් වෙලාවට එන්නේ අපිට නිින්ද යනවා. ඒ කියන්නේ දැන් තීන මිද්දේ අවදි වෙනවා. තීන මිද්දේ අපිව ගොදුරු කරගන්නවා. ඔය අවස්ථාවේදී ඔය තීන මිද්දයත් කඩා ගත්තා නම් ඔන්න හිත එකඟ වෙනවා. නීවරණ යටපත් වුණා හිත එකඟ වුණා. ඉතින් ඕක සමත පැත්තෙන් තමයි ඉතින් බොහෝ දුරට ඉතින් මුල් අවස්ථාවේදී අපි දැන් ආනාපාන සතිය දිහා බලන් ඉන්නවා කියන්නේ. හුස්ම රැල්ලේ සාමාන්‍ය විදිහට හිත පවත්වනවා කියන්නේ බොහෝ සෙයින්ම සමත පැත්තකින් තමයි වෙලා තියෙන්නේ. දැන් බොජ්ජංග පැත්තෙන් දියුණු වීම ඔయిత ටිකක් මට නම් තේරෙන විදිහට ඔయిత එහා වෙන්නේ. මොකද ඒ කියන්නේ එතෙන්දී හොඳට අපි දන්නවා මේ මෙන්න මේක සතියයි. මෙන්න මේක වීරයයි. මෙන්න මේක සමාධියයි. කියලා අපිට හොඳට ඒ ඒ ධර්මතා හොඳට තේරෙන්න අරනවා අරගන්නවා. ඒක ඇත්තටම සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය මට්ටමේදී වෙනවා කියලායි පැහැදිලි කරන්නේ. ඉන්ද්‍රියක් වශයෙන්. දැන් අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑනේ මෙන්න මේකේ සතිය කියලා. දැන් අපි මේ බොහොම අමාරුවෙන් වම දකුණ වම දකුණ කියලා දැන් අපිට සතිය හඳුනලා දුන්නා. දැන් මේ සතිය කියන ධර්මතාවය දැන් අපි තේරුම් ගත්තා. තනියෙන් සතිය අපිට දැන් වෙන් කරගන්න පුළුවන්. ඔන්න හිතේ එකඟ බවක් කියලා ඔන්න දැන් තේරෙනවා. සමාධිය කියන්නේ මෙන්න මේකයි කියලා තේරුම් ගත්තා. අන්න ඒ වගේ ඊළඟට මේවා කොහොමද හිත පිට ගියාම මෙන්න ගෙනල්ලා තියාගන්නවා. ඊළඟට අර ඒ විදිහට අර වීරයෙන් මේ කොහොමද හිත හසුරුවන්නේ අවශ්‍ය පමණට වීරය කරන්නේ කොහොමද කියලා දැන් වීරය කියන එක හඳුන ගන්නවා. වීර චෛතසිකය මොකක්ද කියලා හඳුන ගන්නවා. අන්න ඒ වගේ මේ හොඳට මේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැටහුණාට පස්සේ තමයි බොජ්ජංග මට්ටම සාමාන්‍යයෙන් පහළ වෙනවා කියලා සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. ඒතකොට නීවරණ යටපත් වුණ පමණින් බොජ්ජංග දිනුනොයි කියන්න අමාරුයි මට තේරෙන විදිහට. සතර සතිපට්ඨානයන් හොඳට දිනුනා නම් බොජ්ජංග ධර්මයන් ඊළඟට ක්‍රමානුකූලව වැඩෙන්න ගන්නවා. හොඳයි නේද ඊළඟ ධර්මදේශනාව ගැන ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනය හා සැබඳී එහිදී ඔබ වහන්සේ විසින් සත්පුරුෂයන්ගේ ආවාද පිළිපැදීම සුදුසුයයි පවසන ලදී. වර්තමානයේ අපට ආවාද දෙන්නන් බොහෝ සිටී. මෙන් සත්පුරුෂයන් හඳුනාගත හැක්කේ කෙසේද නැතහොත් සත්පුරුෂයන්ගේ ගුණාංග කවරේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණයි. <laughs> හොඳයි. මේ අතර මීට කලින් අපි අර ධර්මදේශනාදී සාකච්ඡා කළා මේ සත්පුරුෂයන්ගේ ಗುಣ ගැනත් අර මට මතකයි අර ගාතාවක් ඉදිරිපත් කළා පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජයේති කියලා. කියන්නේ කියන්නේ එක්තරා අන්දමක ප්‍රිය බවක් තියෙනවා. ඒ කියන්නේ ඒ සත්පුරුෂයා අපිට ප්‍රියයි. මේ කියන්නේ ඇඟේ පතේ ලස්සන නිසා නෙමෙයි. ඒ මේ තියෙන ගුණධර්ම නිසා එක්තරා අන්දමක ප්‍රිය බවක් ඇති වෙනවා. ඊළඟට දැනටමත් ගුරු මට්ටමේ ඉන්නවා. ඒ කියන්නේ ගෞරවනීය ගුරු මට්ටමක ඉන්නවා. සෑහෙන පිරිසකගේ දැනටමත් සම්භාවනාවට පාත්‍රලා තියෙනවා. ඊළඟට දෙන ඒ කියන්නේ දැනට අවවාද දෙනවා. ඒ කියන්නේ නිකම්ම නිකං සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. දැන් යම් යම් අවවාද දෙන මට්ටමේ තත්වයක ඉන්නවා. වත්තාච වචනක්කම ඊළඟට මේ අනිත්‍ය කියන තේරුමක් නැති කතා අහගෙන ඉන්නවා මේ මේ කිසිම වැදගැම්මකට නැති කතා. හැබැයි ඉවසීමෙන් අනු අනුකම්පාවෙන් අහගෙන ඉන්නවා. ඊළඟට වචනක්කම ගම්භීරංච කතං කත්තා. මේ ගැඹුරු කතා කියලා දෙනවා. නිකන් ඔය ආවට ගියාට නිෂ්පල දේවල් හිස් දේවල් නෙමෙයි කතා කරන්නේ තේරුමක් ඇති දෙයක් කතා කරනවා. අම්බිරංජ කතං කත්තා නොචට්ඨානේ නියෝජේති. අපිව මේ කිසි අවස්ථාවක වැරදි මාර්ගයකට යොදවන්නේ අපිව අයතහ නරක දේවල් වලට යොදවන්නේ උත්සාහ කරන්නෙම හරි පැත්තට දාන්න. ඉතින් එහෙමනම් තේරුම් ගන්න පුළුවන් මේ මනුස්සයා සත්පුරුෂයෙක් කියලා. මොකද Tamanට දැන් අපි යම්ස කෙනෙක් එක්ක කතා කළා ගෙදර ගිහිල්ලා අපි කල්පනා කරලා බැලුවාම මේ දීපු අවවාදය අපිව හරි පැත්තට දාලාද නැත්නම් වැරදි පැත්තට දාලාද කියලා තේරුම් ගත්තාම එතෙන්දි තේරෙනවා නම් අපිට මේ මේ වැරදි අවවාදයක් දීලා තියෙන්නේ අපෙන් මේ අයතහ ප්‍රයෝජනයක් ගන්නයි හදලා තියෙන්නේ කියලා තේරෙනවා නම් එතෙන්දි අඩුපාඩුවක් තමයි තේරෙන්නේ. ඒක සත්පුරුෂයාගේ එතෙන්දි අසත්පුරුෂකමක් තේරෙන්නේ. නමුත් යම්සි කෙනෙක් අපි අකමැති වුණත් උත්සාහ කරලා තියෙන්නේ නිවැරදි පැත්තකට දාන්න නම් අපිට ප්‍රිය නොවුණත් අපිට තරවඩු කරලා හරි හරි පැත්තට නම් දාන්න හදලා තියෙන්නේ ඒ කියන්නේ සත්පුරුෂයෙක්. මොකද මේ තැනත්තා දැනටමත් සෑහෙන දෙනෙක්ගේ ගෞරවනීයත්වයට පහවජනය වෙලා තියෙනවා අවවාද කරනවා අනිත් අයට. ඒ වගේම ඉතින් ධර්ම මාර්ගයකට යොමු කරන්න උත්සාහවත් වෙනවා. අපිවත් බලෙන් හරි දාන්න උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ ඉතින් සත්පුරුෂයෙක්. ඉතින් මට හිතෙනවා මේ වගේ දේවල් හරහා ඉතින් මේ සත්පුරුෂයෙන් හඳුනා ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තරම මේ ලේසිත් නැහැ ඉතින් වර්තමානයේ මේ මේ මේ සම්පූර්ණයෙන්ම ඔහොම හඳුනගන්න ටික කාලයක් මට නම් හිතෙන්නේ අපි ආශ්‍රය කරන්න වෙනවා. අපිට එකපාරට මොකද සත්පුරුෂයෝ මේ අර බිස්නස් කාඩ් එකක් තියාගෙන ඉන්නේ නැහනේ නේද? ටක් ගාලා දීපු ගමන් මේ ටික තියෙනවා කියලා. ඉතින් <laughs> ඒ නිසා මේ අපි ඇසුරින් ඇසුරු කිරීමෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ මිනිසයා කොහොමද මේ මේ තැනත්තා කොහොමද අපිට උදව් කරන්නේ? කොයි විදිහටද අපිව මේ හරි මඟට යොමු කරන්නේ කියලා එතකොට තමයි තේරෙන්නේ. ඒකත් සමහරලාට ඉතින් කාලයක් යනවා. මොකද අපි ගාව සත්පුරුෂ ගුණ නැත්තම් අපිට මේ තැනත්තා සත්පුරුෂයෙක් කියලා තේරෙන්නෙත් නැහැ. අපි ටිකක් ටිකක් ටිකක් තේරෙන අපිට තේරෙන පමණින් අපි අවංක වෙනවා නම් නිහතමානී වෙනවා නම් අපිට තේරෙන පමණින් අපි සත්පුරුෂ ගුණ ධර්ම දියුණු කරන්න උත්සාහවත් වෙනවා නම් ඒ පාරේ යන අනිත් අයව අපිට ඉබේම හම්බෙන්න ගන්නවා. දැන් ඔය බොජ්ජංග සංයුත්තේ එන එනවා සූර්ය සූර්ය සූත්‍රය. සූර්ය සූත්‍රයේ එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා මේ බොජ්ජංග ධර්ම දියුණු වෙනකොට සත්පුරුෂය මුණ ගැසෙනවා කියලා. මොකද මේ ඒ මට්ටම් වලට හිත හොඳට එනකොට ඒ ಗುಣධර්ම දියුණු වෙනකොට ඒ ಗುಣධර්ම තියෙන එහෙම නැත්නම් ඒ ಗುಣධර්ම වඩන පිරිස් Tamanට නිකන් ඉවෙන් වගේ තේරෙන්න ගන්නවා. මොකද Taman යන පාරෙම යන අය දැන් ඔන්න පෙරිලා වගේ තේරෙන්න ගන්නවා. අන්න ඒ වගේ අපිත් අපිට දැන් එක්තරා අන්දමකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරු කිරීම නිසා කුසල් අකුසල් මොනවාද කියලා තේරෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කුසල් වඩන්නත් අකුසල් දුරු කරන්නත් අපි උත්සාහවත් විය යුතුයි. ඒ මාර්ගයේ අපි හොඳට යනකොට සිල්වත් වෙනකොට අන්න ඒ සිල්වත් වෙච්ච සිල්වත් වෙන ඒ සඳහා වෑයම් කරන ගුණධර්ම වඩන සත්පුරුෂයෝ අන්න අපිට තේරුම් ගන්න පුළුවන් සමාජයේ. මොකද අපි අපිත් මේ මාර්ගේ යන නිසා. ඉතින් මේ කටයුතු මේ කාරණා හරහා මම හිතනවා සෑහෙන කාලයක් ආශ්‍රය කළා මේ සත්පුරුෂයන්ව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මූලධර්ම පැත්තට නැඹුරු ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉදිරිපත් කරන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්ස සෝවාන් ඵලයට පත්වීමට පෙර මරණාසන්නක් දැකී විඳිය යුතුමද? සෝවාන් ඵලය ලැබීමට පෙර අවස්ථාව හා පසු අවස්ථාව සම්බන්ධයෙන් විස්තර කර දෙන මෙන් <laughs> <laughs> <laughs> අපි එහෙනම් අදට නවත් <laughs> ඈ ඒක තමයි <laughs> මේ මට නම් හිතෙන්නේ අපි ඔය ලේබල් ගහගන්න නැතුව මේ ගමනේ අනේක හරි හොඳයි කියලා. මොකද ඔය ලේබල් ගහන්න ගියාම හරි මේ හරි මුලාවක් සිද්ධ වෙන්නේ. මොකද මේ දැන් ඔය බුදුරජාන් වහන්සේ දේශනා කරන සූත්‍ර තියෙනවා. ඒ සූත්‍රවලදී කියනවා දැන් මේ මම රූපී කියලා හිතුවත් මාරට අහුවෙලා. මම රූපී නොවේ කියලා හිතුවත් මාරට අහුවෙලා. ඉතින් ඒ වගේ ඔන්න දැන් කෙනෙක් හිතනවා මම සෝවාන්. ඒත් මාරට අහුවෙලා. මම සෝවාන් වෙලා නැහැ කියලා හිතනවා ඒත් මාරට අහුවෙලා. ඉතින් මේ මේවා ඇත්තටම මේ මේ අර අපි සාමාන්‍ය මේ ගිහි ජීවිතයේ තියෙන උපාදි පට්ටම් වගේ මේක ඔලුවට දාගන්න ගියොත් එතනම අහුවෙනවා. ඒ නිසා මේ මොකක්වත් නැතුව හිත ප්‍රසුදු කරගන්න මේ කියන්නේ ජීවත් වෙන තාක් හිත පිරිසුදු කරගෙන මාර්ගයකට ගියා නම් මම හිතනවා එතකොට මේ මේවා තිබුණත් එකයි නැතත් එකයි වෙන්න තියෙන දේ වෙයි කියන එක තමයි මට නම් හිතෙන්නේ. හොඳයි. හොඳයි එහෙනම් අපි අද සෑහෙන වෙලාවක් ධර්ම සාකච්ඡාවේ නිල්ලා තිනවා. ඉතින් කට්ටිය දැන් හොඳට භවනා කරගෙන යන බවත් පේනවා. ඉතින් අපි තවදුරටත් මේ ලැබපු අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන මේ ඇත්තටම බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. තව දින කීපයයි අපිට ඉතිරිලා තියෙන්නේ. ඉතින් තවදුරටත් ඊටාම උනන්දුයෙන් මේ භාවනාවේ නිරත වෙලා සියලු දෙනාටම තමන් බලාපොරොත්තු වෙන යම් යම් මට්ටම් වලට <clears throat> පැමිණෙන්න මේ ඉදිරි කාලයේදීත් අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.